ඒ අනුව සුතමේ ඥානෙ වැඩිවීමක් භාවනාවට අත්ලක් විදිහට කෙරෙනවා. ඉතින් මේ පසුගිය වාර දෙකකම නැත්නම් භාවනා වැඩමුළු දෙකකම අපි සරුවචනාංශ විසින් දේශනා කරන්න දීච්ච වටනා සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන ඒ මතින් මාතෘකා ලබාගෙන නැත්නම් ඉස්සරහින් තියාගෙන තමයි මේ ධර්මදේශනා මාලාවල් දෙකක් පවත්වන්න යෙදුනේ. ඉතින් ඒ සඳහා පසුගිය භවනා වැඩමුළු දෙකටම ඉස්සරහින් තියාගත්තේ සූත්‍රයේ නම මහා චත්තාරීෂක සූත්‍රය. මේ මහා චත්තාරීෂක සූත්‍රය සර්වච්ඡ දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසිකේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම මේ මහා චත්තාරීසක සූත්‍රයේ සරුවචන් වහන්සේ වෙලා ගන්නේ විස්තර කරන්න උත්සාහ කරන්නේ මේ ආර්ය ශ්‍රාණික මාර්ගයයි. ඒ සඳහා ප්‍රස්තාව ලබා ගැනීම සඳහා සිවණ පිරිසේ අවධානය ලබා ගැනීම සඳහා සරුවචන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කරනවා මොනවද මේ ආර්ය සම්මා සමාධිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන අඩුම කැඩුම කියන ප්‍රශ්නේ. ඊට පස්සේ ආර්ය සම්මා සමාධිය ලබා ගැනීම සඳහා සම්මා දිට්ඨිය පූර්වංග වෙන බවත් ඒ අනුව සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති ආදී ධර්ම පෙළහැරකින් තමයි මේ ආර්ය සම්මා සමාධිය ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා ඊට පස්සේ කොහොමද මේ ධර්ම પરම්පරාව වැඩ කරන්නේ කියන එකයි මේ සූත්‍ර සාරය වශයෙන් සූත්‍ර ශරීරයේ වශයෙන් කතා ශරීරයේ වශයෙන් කෙරෙන්නේ. ඉතින් අර කලිමුත් මම මතක් කරා වගේ ඊට කලින් තිබුණ මේ වැඩමුළුවලදී සම්මා දිට්ඨිය කොහොමද පූර්වංගම වෙන්නේ ඊට පස්සේ සම්මා දිට්ඨිය ඒ විදිහට පට ඇරලා පිරිසිදු කරගත්තට පස්සේ ඒ කියන්නේ යහ දැක්ම කුලුල් දැක්ම සකස් කරගත්තට පස්සේ කොහොමද කෙනෙක්ගේ යහ කල්පනා නැත්නම් ඒ සිතුම් පැතුම් කුලුල් සිතුම් පැතුම් ඒ සම්මා දිට්ඨියට අනුව කොහොමද පෙළ ගැහෙන්නේ අනේ දෙකම පෙළ ගැහුණාට පස්සේ නම් වශයෙන් කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ යහ දැක්ම සහ යහ කල්පනා නැත්නම් හිතුම් පැතුම් ඒ දෙක පෙළ ගැවුනට පස්සේ තමයි වචනය කෙනෙක්ගේ සම්‍යක් ස්වරූපේට යහපත් ස්වරූපයට හැරෙන්නේ. ඉතින් අපි මේ වැඩමුළුව සඳහාත් ඒ චත්තාරීතික සූත්‍රය මාතෘකාව වශයෙන් තියාගන්න අතර මේ සම්මා වාචා වශයෙන් හඳුන්වන කොටස තමයි අපි විස්තර වශයෙන් සලකන්න බලාපොරොත්තු වෙන්නේ. අනේ ඒකට අදාළ උද්ෘතයක් තමයි අද දවසේ මාතෘකා වශයෙන් ඉදිරියට තියාගත්තේ සත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මහණි මෙහිලා සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා පෙරගමන් කරු වෙනවා කියන එක සරුවත්ංශය සඳහන් කරනවා ඊට පස්සේ කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කොහොමද මහණෙනි මේ කෙනෙක්ගේ යහපත් කල්පන දැක්ම පුළුල් දැක්ම පූර්ව පෙරගමන් කරු වෙන්නේ පූර්වංගම වෙන්නේ ඒ යම් කෙනෙකුගේ ජීවන දර්ශනය නැත්නම් ආධ්‍යාත්මික ගමනදී පහළ වෙන දර්ශනය පිරිසිදු වෙන්න වෙන්න දිට්ඨිචු කම්ම කියන විදිහට චපල වංචනික වක්‍ර වෙනුවට ඍජු සරල දෘෂ්ටියක් පහළ වෙන්න පහළ වෙන්න ඒකනාගේ මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති සම්මා වාචං සම්මා වාචාති පජානාති අර තේරෙන පටන් අර ගන්නවා Taman වශයෙන් පාවිච්චි කරන වචන කොච්චරක් දුරට සම්‍යක් දෘෂ්ටියට නැත්නම් පුළුල් දෘෂ්ටියකට යාදෙන නැත්නම් ආධ්‍යාත්මික ගමනට රුකුල් දෙන දුක් අඩු කරන අනුන්ට තමන්ට දුක් අඩු කරන දැනට මත්තර දුක් අඩු කරන වචනද නැත්නම් දුක් වැඩි කරන වචනද කියලා. මිත්‍යා දෘෂ්ටි වචනේ වැරදි වචනය වැරදි වචනේ වශයෙන් තමන්ම දැක ගන්නවා. යහ වචනය, හරි වචනය, හරි වචනේ වශයෙන් දැන ගන්නවා. ඒ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඒ ධර්ම પરම්පරාවම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක පිළිබඳව මම හිතන්නේ කවුරක්වත් එහෙම වාදයක් නගාවි කියලා එහෙම නැත්නම් වටහා ගැනීමට අපහසුතාවයක් මතුවේවි කියලා. මොකද යහපත් කල්පනාව යහපත් සිතුම් පැතුම් නිසා යහපත් වචන ඒකෙන් ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. ඉතින් අර භාවනා කරනකොට ගැඹුරෙන් මේක මෙහෙම වුණාට අපි සාමාන්‍ය ජීවිතයේදී මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන කතා කරනකොට අපිට කියලා දෙන්නේ දහම් පාසලේ හරි බුද්ධ ධර්ම විශ්යක් වශයෙන් හරි කතා කරනකොට සීලය හරියට පස්සේ තමයි සමාධිය හරියන්නේ සමාධිය හරිය කෙනාට තමයි ප්‍රඥාව හරියන්නේ නිසා සීලය ප්‍රඥාවට තුඩු තුඩු දෙන ඍජු රේඛීය පතයක් තමයි සාමාන්‍යයෙන් ගැළු බැලනට පේන්නේ. දැන් මෙතනදී වෙන්නන සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා චෛතසිකය. දැන් මෙතෙන් පේන්නේ ප්‍රඥා චෛතසිකයයි සීලය ඇති කරන්නේ. ඒ නිසා මෙතනදී සම්පූර්ණ ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳව ප්‍රත්‍යুৎපන්න වෙන ගතිය. හැම වෙලාවෙදීම සීලේ සමාධිය හරහා ප්‍රඥාවට පෝර දෙනා වගේම වෙන වගේම හැම වෙලාවෙදීම එහෙමම නෙවෙයි මේ ප්‍රඥාව ආපිට අර සීලය ඔසවා තබනවා. මෙන්න මේ ලස්සන චක්‍රය හරියට දැක ගන්න නම් ඒ යෝගාවචරය මේක Taman තුලින්ම බුද්ධ විදින්න ඕනේ. ඒ වගේම ජීවිත අත්දැකීමම ලබන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් අපි අර සරල රේඛීය ක්‍රමයට ඉගෙන ගන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයේම ප්‍රඥාවේ නැවත සීලයට උදව් කරන ගතිය නිකන් හරියට මේ දුවන වාහනේ ඉබේම වගේ බැටරිය charge වෙලා අවශ්‍යතාවයකට නැවත වාහනේ ස්ටාර්ට් කරගන්න ඕනොත් self starter වලට බැටරිය හරහා මේ ඩයිනමෝ එක හරහා බැටරිය charge වෙලා බැටරිය හොඳ කරන්ට් එකක් හැදෙනවා වගේ. මේක කරගෙන කරගෙන යනකොට එකක් එකට ආහාර වෙනවා. ඉතින් ඒක නිසා කවුරු හරි කිව්වොත් අබෞද්ධෙක් ඇවිල්ලා Taman ළඟට මට ප්‍රතිපදාවට බහින්න ඕනේ මම යෙදී ගත කරන්න කැමති කියලා අපි සාමාන්‍ය දෙන්නේ මේ මේ සිල් රකින්න ඕනේ ඊගාට මේ මේ සමාධි වඩන්න ඊගාට මේ මේ ප්‍රඥා භාවනාවට යන්න ඕනේ කියලා. ඉතින් මේ පුද්ගලයා කිව්වොත් මට සීලය ඇයි රකින්නේ කියලා තේරෙන්නේ නැහැ. මම දැන් සීලය කඩාගෙන තියෙන මට සීල රකින්න ඕනකමකුත් නැහැ. එවැනි තත්ත්වයක් අතරදී මට පුළුවන් ද භාවනා කරන්න කියලා වාසලට අපි සම්ප්‍රදාන කුල කියනවා. භාවනාවට නුසුදුස්සෙක් කියලා. මේ මේ ශිල්පද නැත්නම් මේ මට්ටමක් නැත්නම් එයා භාවනාවට නුසුදුස්සෙක් කියලා ඒකට අපි සාමාන්‍ය මිනුම් කෝදුව පාවිච්චි කරලා සීලෙන් තමයි සමාධියට යන්නේ සමාධියෙන් ප්‍රඥාවට යන්නේ. ඒක උද්දෘත වශයෙන් පෙන්වනවා නම් ඔය මහපන්නිවාන සූත්‍රය වගේ සූත්‍රවල සරුවචනාංශයේ සීල පරිභාවිතෝ භික්කවේ සමාධි මහප්පලා හොති මහානි සංසා සමාධි පරිභාවිතෝ භික්කවේ පඤ්ඤා මහප්පලා හෝනි මහා හෝති මහානි සංසා කියලා යම්සී කෙනෙක් මහන්නේ සීලය හොඳට රැක්කොත් භාවිතා කළොත් එයාට සමාධිය මහත්ඵල මහානි සංස වෙනවා තමන්ගේ සීලය ආවර්ජනය කරනකොටම හිත බොහොම තැම්පත් ගතියකට එනවා. මේක විශ්වගත ධර්මයක් වගේම යම් කිසි කෙනෙක් විශේෂයෙන්ම දුස්සීලව ඉඳලා ඒ දුස්සීලය දැක දැක දන දන නතර කරලා සුසිල්වත් වෙලා ඊට පස්සේ තමන්ගේ ආවර්ජනය කරන්න පටන් අරගත්තොත් මම මෙන්න මේ තරම් දුස්සීලව හිටපු කෙනෙක් නේද මං අද බුද්ධ ධර්ම සංඝ නැත්නම් මගේ සීලය කියන්නාම ඒ විවිධ රත්නයන් තමන්ගේ සීලයක් නිසා මම දැන් මේ තරම් හික්මිලා ඉන්නවා නේද කියලා යම් කිසි කෙනෙක් ආවර්ජනය කරුවොත් සුසිල්වත් ඉඳගෙන සුසිල්වත් වෙච්ච කෙනෙකුට වැඩිය දුසිල්වත් ඉඳගෙන සුසිල්වත් වෙච්ච කෙනාට විශාල චිත්ත සමාධියක් ඇති ඒ චිත්ත සමාධිය විශේෂයෙන්ම ඔය අඟුලිමාල චරිතේ ඒ වගේම දුට මේ ඡණ්ඩාශෝක රජුරන්ගේ චරිතය වගේ පේනවා. හොඳටම දුස්සීලව ගත කරලා ඉඳලා පරිවර්තනයක් වුණාට පස්සේ ඒ කට්ටියගේ අදිෂ්ඨාන ශක්තිය වචන පව බුදුමාකාර තේදවත් බලටපත් වෙනවා. ඒ විදිහට ඇතිවෙච්ච හිතේ ශාන්තිය කරහ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. නමුත් දැන් අපි මේ ඉස්සරහ කරගන්න හදන්නේ ඒ ප්‍රඥාව තියෙනවා නම් ඒ ප්‍රඥාවෙන් නැවතත් අර සීලය හදලා දෙන්නේ. විශේෂයෙන්ම මිච්ඡා වාචා. ඒ කියන්නේ වචී දුස්චරිත සකස් කළ දෙන හැටි. ඉතින් මේක ඒ ප්‍රති පටිච්ච සමුප්පන්න ක්‍රමයට නැවත ප්‍රඥාව සීලයට එන එක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරනකොට තියෙන්නේ පඤ්ඤාස්කන්ධය, සීලස්කන්ධය, සමාධිස්කන්ධය කියන රවුමේ. අපි දැන් අපි සාමාන්‍යයෙන් දන්න සමා සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ කියන ඒ පෙළගැස්ම නෙවෙයි මේකේ තියෙන්නේ ඉස්සල්ලාම තියෙන ප්‍රඥාවට අදාළ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ස්කන්ධයයි පෙන්වන්නේ අංගයි පෙන්වන්නේ ඊට පස්සේ සම්මා මිච්ඡා සම්මා මිච්ඡා ඔව් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලෙ පෙන්වනවා ඊට පස්සේ පෙන්වනවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි ස්කන්ධ. ඉතින් මේක නිසා උග දෙනකොට ප්‍රශ්නයක් එනවා. ඇයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල කෙලවරම තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතෙක් එන පිළිවෙලට නැතුව සීල සමාධි ප්‍රඥා වෙනුවට ප්‍රඥා සීල සමාධි වශයෙන් ගොනු කරන්න කියලා. ඉතින් මොකද අපේ <coughs> සාමාන්‍ය තර්ක මනස දන්නේ එක පැත්තකට ගලනේ පමණයි. අනිත් පැත්තට ඒකම කරකිලා එනවනම් සම්පූර්ණ පරිපතේ සම්පූර්ණ වීම සඳහා ඒකම අපව හැරලා එනවයි කියන එක අපේ සාමාන්‍ය මනස දහන්න කැමතිත් නෑ. ඒක දරා ගන්නත් බෑ. ඒක බොහොම රැඩිකල් වාදී වෙනවා. මේ එහෙම නැත්නම් විප්ලවීය වෙනවා. අපිට කරකිනවා පේනකොට. ඉතින් අපි මේ අද දවසේ උත්සාහ කරන්න හදන්නේ භාවනාවක යෙදලා ඉන්න කෙනා මේ විදිහට තමන්ගේ වචනය පිළිබඳව සංවර වෙන්න හදනවා නම් වැරදි වචනය නැත්නම් වචී දුස්චරිතය අයින් කරලා යහපත් වචනයක් එහෙම නැත්නම් කල්යාණ වාක්කරණ කියලා කියනවා යහපත් වචනයක් සම්මා වාචාව පාවිච්චි කරන්න යනකොට කොහොමද මේ සම්මා දිට්ඨි පූර්වංගප වෙන්නේ කොහොමද සම්මා සංකප්ප අතරමැදි වෙන්නේ යනුව සම්මා වාචා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඉතින් මෙතනදී තවත් එක කාරණාවක් මතක් කරන්න ඕනේ. මෙතනදී මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන සම්බන්ධතාවය සර්වඥාන්සේ කීප පොලකදීම ඉතාමත්ම සමීපව සම්බන්ධ කරලා තියෙනවා. අපි මෙතෙක් කතා කරේ සීල සමාධි ප්‍රඥා කියන තුනක සම්බන්ධතාවය. නමුත් මේ තුනේ ප්‍රඥාව සහ සීලයට සුවිශේෂී තනක් දීලා සීලය නිසා ප්‍රඥාවත් ප්‍රඥා නිසා සීලයක් කියන එක සමාධිය පිළිබඳව චිත්‍රයෙන් සමාධි චිත්‍රයෙන් බැහැර කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙත් පෙන්වනවා සීලය නිසා සමාධි වැඩනවා සමාධි නිසා සීලය වැඩනවා කියන්නේ. ඉතින් ඒකට නිදර්ශනයක් වශයෙන් ගෙන හරපානෝ සෝන දන්න සූත්‍රය. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සෝන දන්න කියන පැරණි කලතුණා පිරිසේ නායකත්වය ගත්ත බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා කාගෙත් වගේ නායකත්වයට සුදුසෙක්. ඉතින් එයා දවසක් ਸਰවඥන්සේ දකින්න යන්න ලෑස්ති වෙනකොට එයාගේ අනුගාමිකයෝ ගොඩාක් ඒ ගමන වැළැක්කුවා. ਸਰවඥන්සේ තාම තරුණයි, කලුකේ සහිතයි. එවැනි කෙනෙක් මේ වගේ ඉස තල තුනා ඉසකෙයි පැච්ච පිරිසකට නායකත්ව දෙන කෙනෙක් වෙත යායුතු නෑ. අර්ණන් සම්මනමාග් ගෞතමයන් වහන්සේ ඔබතුමා ළඟට එන්න ඕන කියන විදිහට මේ සෝනදන බ්‍රාහ්මණයට විරුද්ධව කර්මගෙන අරපානවා. පස්සේ සෝනදන්න බ්‍රාහ්මණය තමන්ගේ තියෙන මේ නිෂක භාවය ਸਰවඥාන්සේගේ ගුණ ප්‍රකාශනයකින් අර පිස්ස සේරම නම්ව ගන්නවා. ਸਰවඥාන්ස ළඟට යන්න ගියාට පස්සේ ඒ පිටසත් එක්ක සම්මුඛ වුණාට පස්සේ ਸਰවඥාන්සේ සෝනදන්න බ්‍රාහ්මණ බ්‍රාහ්මණයත් එක්ක සතුරු සාමිච්ච කතා කරලා ඒ බ්‍රාහ්මණයෙන් අහනවා මේ නායක බමුණෙක් වෙන්න නැත්නම් බමුණු නායකයෙක් වීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා. ඉතින් එතකොට මේ බමුණු නායකයා සඳහන් කළා තියෙනවා ඔබේ පාර්ශව පරිශුද්ධ වෙන්න ඕනේ අම්මගේ පාත් පරම්පරාවේ තාත්තා පරම්පරාවේ අත්පුත පරම්පරාවෙම බමුණු කුල වංශික වෙන්න ඕනේ වෙන කලවමක් වෙන්න බෑ. ඒ වගේම මේ පුද්ගලයා බමුණු ධර්මයේ ත්‍රිවේදය කටපාඩමින් කියන මට්ටමට දැන් අපි ශාසනයේ ත්‍රිපිටකය දන්නා වගේ ත්‍රිවේදය දැනගෙන තියෙන්න ඕනේ. තුන්වෙනි එක පිරිසක් ඉදිරියට යන්න යහපෙනුමක් තියෙන පෞෂත්වයක් තියෙන්න ඕනේ. පිරිසකට කතා කරන්න පුළුවන් ප්‍රතිබල ව්‍යක්ත ප්‍රතිබල භාවයක් තියෙන්න ඕනේ. හොඳට කතා කරන්න පුළුවන් පිරිස ඉදිරියට මංකු වෙන්නේ නැතුව හැකිලෙනතෝ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයා තමන්ගේ සීලය ගැන යාට ශක්තියක් තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් මේ කරුණ පහ කිව්වට පස්සේ බුදුජානනාංශය අනුමත කරනවා වගේ කියනවා ඇත්තටම කියනවා නම් ඒක බොහොම පිරිච්ච ලයිස්තුවක්. ඒක නිසා මේ බමුණෙක් විසින් ජීවිතු හොඳ පිරිච්ච උත්තරයක් කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ බමුණගේ සෝනදන බ්‍රාහ්මණයාගේ අවධානය යොමු කරනවා. ඉතින් හැමදාම හැම හැම ගමටම හැම කාලෙටම හැම තැනටම වගේ අංග පහම සම්පූර්ණ බවුණු ලැබෙන්නේ නිසා නායකත්වයේ සඳහා සම්පූර්ණ අංග පහම නැත්තම් අඩු ගානේ මේ අංග හතරවත් තියෙන්න ඕන කියලා මොනවද පිළිගන්නේ? එහෙම නැත්නම් මේක නම් නැතත් කමන්නේ. මෙන්න මේක නම් තියෙන්න ඕනේ කියලා පහ අතට අඩු කරනවා නම් මොකද්ද හලන්න කැමති කියලා. එතකොට මේ බමුණ කියනවා මේ බේකුල පාරිශුද්ධ භාවය නැති උනට කමක් නැහැ. හැබැයි ත්‍රිවිධය දැනගෙන තියෙනවනේ යහ පෙනුමක් තියෙන්න ඕනේ පිරිසක් ඉදිරියට යන්න සීලය තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට අර ආපු පමණත් එක්ක ආපු සහචර පිරිස චෝදනා කරනවා ඇයි මේ අන්‍යාගමික කෙනෙක් එක්ක මේ අපේ ධර්මයේ තියෙන ඉතාමත් වැදගත් ලකුණක් වෙන මේ කුලය උභය කුල පාරිශුද්ධ භාවයේ පාවා දෙන්නේ කියලා. ඊනමුත් ඒ සෝනදන්න බ්‍රාහ්මණයා ඒ පිරිසට නායකත්වය නිසා පිරිස නිශ්ශබ්ද කරනවා. එතකොට සරුවචනන්සේ කියනවා මයෙන් ওই ප්‍රශ්නේ අහුවනම් අර ඉස්සලා උත්තර දීලා මාත් දෙන්නේ ওই ප්‍රශ්නේ උත්තරේ තමයි. මේක නම් සුදුසුකම් පහ මේක නැතුණාට කමන්නේ. හතරක් තිබුණත් ඇති කියලා කියනවනම් මේ හතර තමයි හොඳ කියලා. ඉතින් ඔක්කොම සර්වචනසික අනුමැතිය ගියාට පස්සේ යනවා දැන් හතරෙමුත් එකක් අඩු කරනවා. තා ඔබ මොකද්ද හලන්න කැමති කියලා. එතකොට මේ බමුණ කියනවා අමාරුයි නමුත් මම කියනවා මේ යහපත් වෙනව නැතුණාට කමන්නේ ත්‍රිවිධය දැනගෙන ඉන්න ඕනේ සිල්වන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට ਸਰවචනාංශ කියනවා බොහෝම කිරලමෙන්ලා දෙන උත්තරයක් මයින් යවුවනම් මාත් දෙන්නේ ඔක තමයි උත්තරේ බොහොම හොඳයි කියනකොට ඒකේ සහචර පිරිස විශාල උද්ඝෝෂණ කරනවා. බුදුහාමුදුර වගේ කෙනෙක් වම්නම් විචිනේ කරන කෙනෙක් ඉස්සරහා අපි ළඟ තිබිය යුතු සුවිශේෂී ගුණ පාවා දෙනවා. ඒත් සෝන දන්න පිරිස කීකටු කර ගන්නවා. ඊකරකට පස්සේ බුදුහාමුදුර තව ඩිංගිත්තම් මිරිකලා අල්ලනවා. කියනවා දැන් ওই තුනක් ඉදිරියට කරා ওই තුනෙමුත් මොකක් හලන්න වුණොත් හලන්න කැමති කොයි ගුණේද කියලා. එතකොට මේ සෝනදන්ට කියනවා මම අපහසු තත්ත්වයටපත් වෙනවා සම්මුපාද ගාතුමෙන් වහන්සේට මේ ප්‍රශ්නට උත්තර දෙන්න ගිහිල්ලා නමුත් අපේ පිටසට මම තමයි මේකට උත්තර දෙන්න ඉන්නේ ඒ නිසා මම කියනවා ත්‍රිවිධය දැනගත්තත් නැතත් කමන්නේ නිසා සීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන එතකොට අර මුළු පිරිසම තද්ද බල අභියෝගයක් කරනවා සෝනදන්න බ්‍රාහ්මණයට අපි මෙතෙක් ගෙනාපු කුල પરම්පරාවේ දෙන විශේෂ ගුණ තුනක්ම අන්‍යාගම කෙනෙක් නිසා පාවා දුන්නා කියලා මේ මහා කලබගැනීමේ පස්සේ සර්වඥාසේ විශාල ප්‍රශංසාවක් කරනවා. ඔබ කතා කරන්නේ ඇත්තටම විශ්වගත දැනුමකට සම්බන්ධ වෙලා. ඒක නිසා මේ ත්‍රිවිධ දැන ගැනීම, සීලවන්ත වීම, ප්‍රඥාවන්ත වීම කියන තුنين හලන්න වෙනවා නම් ත්‍රිවිධ දැනුම හැලුවට කමක් නැහැ. හැබැයි ඉතුරු දෙක ඉතුරු කරන්න ඕනේ කියන උත්තරේ මම පිළිගන්නවා කියන්නේ. ඒ සමතේට ආට පස්සේ අහනවා මේ දෙකෙන් කෝකද හලන්න කැමති කියලා. සිල්වන්තකමයි ප්‍රඥාවන්තකමයි. එචි එතනදී සෝනදන්න බ්‍රාහ්මණයාට අපේ වචනේ කියනවා මල පණිනවා. පැහැලා කියනවා සරුවචන් වහන්සේට ස්වාමීන් වහන්සේ මේ සීලේ නැති මිනිහට කවදාක ප්‍රඥාව නැහැ ස්වාමීන් වහන්සේ. ප්‍රඥාව නැති මිනිහට කවදාක සීලේ නැහැ. සීලේ තියෙනවනම් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවනම් සීලේ තියෙනවා. එනිසා සීල ප්‍රඥා දෙක නම් කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. මේක තමයි ලෝකේ තියෙන අග්‍රම ධර්ම දෙකේ. ඒ බොහොම ලස්සනට පාඨයෙන් සඳහන් කරනවා ප්‍රඥාවත්තාසයන් සීලෝ සීලවන්තස්ස පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා සීල පඤ්ඤා ලෝකේ ලෝකේ අග්ගමක්ඛායති කියලා මේ දෙකේ තියෙන අන්තර් සම්බන්ධතාවය බොහෝම ලස්සන ප්‍රකාශ කරලා පස්සේ ਸਰවචනාංශේ ඒ පාඨය නැවත උච්චාරණය කරනවා ਸਰවචනාංශයේ ශ්‍රීමුක දේශනාවක් වෙනවා ඒකල කියනවා බමුණේ ඒක එහෙමමයි සිල්වන්තයාටමයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයාටමයි සීලය තියෙන්නේ යමෙකුට සීලය නැත්නම් එයා ළඟ ප්‍රඥාවක් නැහැ යමෙකුට ප්‍රඥාවක් නැත්නම් එයාට සීල් ලකින්නත් බෑ ශීලයේ තියෙන තන ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව තියෙන තන සීලයේ තියෙනවා මේ දෙක තමයි ලෝකයේ අග්‍ර ධර්ම දෙක කියන්නේ ඉතින් එතනදී සමාධිය ගැන කතාවක් නැහැ කියන්නේ සීලයයි ප්‍රඥාවයි දෙක අතර ඍජු සම්බන්ධතාවයකට එනවා. ඒක සරුවචනාංශේ බමුණු කුල ධර්ම සහිතයේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයයි දෙන්න විතරමයි එකඟ වෙන්නේ පිරිස එකඟ වෙන්න කැමති නැහැ. සෝනදණ්ඩ බ්‍රාහ්මණයගේ පිරිස එකඟ වෙන්න කැමති නැහැ. ඉතින් මේක සංස්කෘත ශ්ලෝකවල තියෙන්නේ විද්‍යා දදාති විනයන් කියලා. යම් කිසි කෙනෙකුට විද්‍යාව ලෝකයේ තියෙන එක වැටහෙනවා නම් එවසයි බේම විනයගරුක වෙනවා. ඒ මනසට තේරෙන්නේ නැත්නම් මේ ලෝකේ පවතින දේ විද්‍යාව අවිද්‍යාව සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි මේ මනසතුල විනයක් එන්නේ නැහැ. විනයක් පේන්න තියෙනවා නම් ඒක නිකන් මවාපෑමක් විතරයි. ඒක නිකන් රංගපෑමක් විතරයි. ඇතුළෙන්ම විනේ එන්න නම් විද්‍යාව තියෙන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ද එනකොට ඒ සීලය සහ ප්‍රඥාව දෙක අතිනත ගන්න වෙලාව එනවයි කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල ඉහළම දැල්ල. ඉහළම කෙලවරට යනකොට යම් කෙනෙක් සීලවන්ත නම් ප්‍රඥාවන්ත වෙනවා ප්‍රඥාවන්ත වෙනවා නම් සීලවන්ත වෙනවා ඒ නිසා කෙනෙකුට තමන්ගේ ඉදිරි දියුණුවක් භාවනා ඉදිරි දියුණුවක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ඉදිරි ගමනක් සිදු වෙනවා නම් මේක පැහැදිලිව මනින්න පුළුවන් දේ තමයි මේ සීලය කියන ආචාර ධර්ම ටික පිරිසක් එක්ක හැසිරෙනකොට තමන්ගේ ඇති වෙන වෙනස්කම් ඒ වගේම එහෙම වෙනස්කම් ඇතිවීම බලෙන්වත් බයකටවත් අපාය බය කරලවත් නෙවෙයි එන්න තියෙන්නේ ඇතුලෙන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරහම. ඉතින් සරුවච්චන් ආංශයේ මේ અભීත විප්ලවයේ තිබුණේ කෙනෙකුට අපාය බය ඇති කරලා දණ්ඩෙන් දඩුවම් කරලා හිදේ විලංගුවේ දාලා මිනිසු කී කරකරන එක නෙවෙයි ඒක නොසලක හැරියා කියන එක නෙවෙයි මම මේ කියන්නේ ඒක ලෝකේ පැවතිච්ච ක්‍රමයේ අනුමත කරලා ඒ මාසගේ හැබෑ වෙනසක් වෙන්න නම් නැවත නැති නොවෙනා වෙන ප්‍රමාණයේ වෙනසක් ඇති වෙන්න නම් ඒ මාසයේ දෘෂ්ටි හරියන්නේ. ඒ මාසයේ ප්‍රඥාව පිහිටන්න ඕනේ. ප්‍රඥාව පිහිටියට පස්සේ ඒ බුද්ධලගේ විද්‍යාව විශ්ින්දනයේ විනය කාටවත් බය කරන එකක් නෙවෙයි. මම අපෑමට කරන එකකුත් නෙවෙයි. ලාභයට සත්කාරයට සම්මාන සිලෝගයට කරන එකකුත් නෙවෙයි. ආ දන්නවා මේ දෙක එකිනෙකට අතිනත ගන්නවා කියන්නේ. අන්න ඒක තමයි මේ යෝගාවචරයා තමා තමන් ඉදිරියට යනවද නැද්ද කියන එක දැකගන්නේ ඒ වගේම තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයා මට යම් ආකාරයක පෙරගමන් කරුවේ පහන් කණුවක් වෙනවද කියලා දැකගන්න මේ දෙක තියෙනවා. ඉතින් අර මේ ළඟදිත් මේ උපමා කතාවට කියලා දුනා අචන් බ්‍රහ්මවංශ ආම්දුරංග කියලා දුන කතාව ප්‍රසිද්ධ ඉතිහාසගත වෙච්ච කතාවක්. ඒ මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ නායකත්වය දෙන්න ඉස්සෙල්ලා එංගලන්ත ඉගෙන ගන්න වෙලාවේදී සම්ප්‍රදාන කුල ඉංග්‍රීසි පවුලක ඉඳලා තියෙන්නේ මේ බෝඩින් කාර්යයක් වාගේ. එතකොට ඒ ගෙදර අම්මා මෙයාගේ සමාන දරුවෙක්ගේ අම්මා කෙනෙක් මේ දෙන්න ඉගෙන ගන්නවා එකට ගෙදර. ඊට පස්සේ අර තමන්ගේ පුතා වැඩියෙන් සීනි කනවා ඒ නිසා අම්මා බොහොම කනගාටුවෙන් ඉඳලා තියෙන ඊට පස්සේ ගාන්ධිට කතා කරලා කිව්වලු මේ මගේ පුතාට පොඩ්ඩක් උපදෙස් දෙන්න. මෙයා මේ විදිහට ගියොත් එහෙම අනවශ්‍ය ලෙඩ හදා ගන්නවා. ඒ නිසා මම කිව්වට අහන්නේ පුතාට කියන්නේ කියලා. කියලා සුමාන දෙකක් විතර ගියාලු පුතාගේ සීනි කෑමේ අඩුවක් නැතිලු. ඊට පස්සේ කාන්තිතුමාට කතා කරලා කිව්වලු එයාත් පොඩි කොල්ලයි කාලේ. මේ මම ඔයාට කියපු පණිවිඩය කිව්වේ නැද්ද? නැහැ මම තාම කිව්වේ නැහැ කිව්වා. <coughs> මං මං ඊයේ වෙනකන් කිව්වේ නෑ කියලා. ඊට පස්සේ කිව්වලු මං කියලා දැන් සමාන දෙකක් වෙනවා. ඇයි කිව්වේ නැති කියලා. නෑ මම සීනි කන එක නතර කෙරුවේ පෙරේදා කිව්වා. ඊට පස්සේ තමයි මම ඔයාගේ පුතාට කිව්වේ කියලා. ඒ තරමටම ඒ තමන් යමකට <coughs> උපදේශයක් දෙන්න ගියාම ඒක තමන්ගේ කණ්ණාඩිය හරහා බලලා මම මේ කතා කරන්නේ වැඩි බණක්ද කක්කොටු බණක්ද එහෙම නැත්නම් මේ තමන් කරලා වගකීමෙන් වගවීමෙන් කියන්න පුළුවන් දෙයක්ද කියලා කල්පනා කරන්නේ <coughs> මේ විද්‍යාදාති විනයන් කියන ඇතුළෙන් සම්බන්ධතාවය කියන කතිය. එහෙම නැති ඇත්තෝ සවල් මිගෙල් රෑ ඩැනියෙල් තමයි කතා කරනකොට ගල් පිළිමයක ඔළුව හෙල්ලෙන තරම් කතා කරන්න දක්ෂයි. හැබැයි ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්න කියලා බලනකොට සම්පූර්ණයෙන්ම ඒ කතාවට හාත්පසින්ම වෙනස්. මෙන්න මේ චපලකම, මේ තියෙන වංචනික ගතිය, මේ තියෙන ෂට ගතිය ඒ කරන කෙනා හිතන්නේ වසාගෙන තියෙන්නේ කියලා. නමුත් භාවනාම කරන්න ඕනේ නැහැ, වැඩිහිටියෙක් වෙන්න ඕනේ නැහැ. යා කියන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට එnde එnde එnde එnde විප්පටිසාරේ ගතියක්, හිත විපිලිසර වෙන ගතියක්, වික්ෂ ප්‍රතිබල නැති වෙන ගතියක්, ආත්ම ශක්තිය දුර්වල කරන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි අසහන කියන එකෙන් සඳහන් කරන්නේ. මේක තමයි ඔය කියන මානසික ආතතිය. ඒ නිසා තමන් කරන දේ කියන කියන දේ කරන වෙනවා නම් ඒ වන්සන මොනම හේතුවක් නිසාවත් ඒ මානසික ආතතිය එන්නේ නැහැ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කියන දේ කරන්න කරන දේ කියන්න බුදු වෙන්නේ. කවවම කවදාකවත් මේ පිට මේ අපි කරගත කරන ජීවිතයේ කරන දේම කියන කියන දේම කරන ආර්ය විවහරයට යනවා කියන එක අද ලෝකේ නිකන් හුදු මනස්ගතයක් විතරයි. සංකල්පයක් විතරයි. ඒක නිසා Tamanට ජීවිතේ පුරාවට රකින්න වෘතයක් තියෙනවා, කරන්න දෙයක් තියෙනවා. මට කොච්චර දුරට මම කියන දේ කරන්න පුළුවන්ද, කරන දේ කියන්න පුළුවන්ද? අන්නේ ඒ විදිහක යහදක්මක් අඩු ගන්න Taman විශේෂයි. ඇති කරගන්න නම් ඒ පුද්ගලයාට මිච්ඡා වාචා මිච්ඡා වාචාදී පජානාති සම්මා වාචා සම්මා වාචාති පජානාති කියලා මම මේ කතා කරන වචන වලින් කොච්චරක් අනුන්ත අහේනිය පිණිස දුක පිණිස පිටනවාද කොච්චරක් මත්තර දැනට අහේනිය පිණිස දුක පිණිස පිටනවාද කියන එක පිළිබඳ සංවේදී භාවය ඔය කියන සම්මා සංකප්පේම ප්‍රතිඵලයක්. තමයි ළඟ තියෙන යහ සිතුම් පැතුම් වලම ප්‍රතිඵලයක් තමයි මම මේ කරන වචන වලින් කරන කතා වලින් කොච්චරක් සමාජයට හෝ ආචාර ධර්මයට හානි වෙනවද අනුන්ට තමන්ද ඒ වගේම වර්තමාන සහ අනාගතයට කියන ඒ ප්‍රතිවේක්ෂාව ඒ නවත සලකා බැලීම නැති කෙනා සංකප්ප වලින් වැරදිලායි තියෙන්නේ දෘෂ්ටි වලින් වැරදිලායි තියෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම අද අපි මේ ගත කරන 2012 වෙනකොට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා. ඒ මොකද අපි මේ යුගය අපි හඳුනන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ විදිහට. තොරතුරු තාක්ෂණ යුගයේදී මේ sannivedanaya තමයි ගෑණි මිනිහෙක් කරන්නේ, මිනිහා ගෑණි කරන්නේ, ආණ්ඩු පෙරලන්නේ, යුද්ධ කරන්නේ, ප්‍රේම සම්බන්ධකම් ඇති කරන්නේ සේරම මේ sannivedanaya හරහා. අන්නේ sannivedanayට පසුබිම් වෙන යහ හිතුම් පැතුම් සහ ඊට පසුබිම් වෙන සම්මා දිට්ඨි කියන දෙක නැතුව ඒ දෙක පිළිබඳ වගවීමකින් තොරව ඒ මූලාශ්‍රයන් පිළිබඳ නොසලකා මේ තොරතුරු තාක්ෂණ ඉගෙන ගන්න හදනවයි කියලා කියන්නේ ඒක නිකන් පොඩි දඩ කුෂ්ඨ ඇදිච්ච මිනිස්සෙකුට රත්තරන් ආභරණ දාලා සලකන් හදනවා වගේ. මුළු ඇඟ මුළු ඇස්සම් පුරාම හොරි හැදිලා කුෂ්ඨ හැදිලා තියෙන මිනිස්සෙකුට කොච්චර ජාතිකල සැරසුවත් ඒ සැරසිල්ලෙන් කවදාකවත් රත්තරන් ආභරණට වටිනාකමක් වෙන්නේ නැහැ ආභරණේ මනුෂ්‍යට වටිනාකමක් වෙන්නේ. ඒ නිසාද තන්නි කර හෙළුවක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප කියන දෙක හරහා බලනකොට හැම කෙනෙක්ම රඟපෑමක් කරනවා. හැම කෙනෙක්ම නිතර වෙස්මුණු පළඳිනවා. ඒ කතාව ඒක රඟපෑම සහ ඒ වෙස්මුණු පැනදීම සහ ඒ කතා භාවනා කරනකොට භාවිශේෂයෙන් භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්නකොට තමන් හරහා කොච්චර දැක ගන්න පුළුවන්ද කියන එක තමයි මේ මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති සම්මා වාචං සම්මා වාචාති පජානාති කියලා කියන්නේ. ඉතින් ඒක තමන් ළඟ තියෙන මේ මුසාව තමන් ළඟ තියෙන මේ කේලම තමන් ළඟ තියෙන මේ පරුස වචන සම්පප්පලාප නැත්නම් අයහපත් වචන ක්‍රියාවත් වෙන එක වචනෙට නගන එක හොරාට ඉස්සලා ගේල් කල වැටපයින් කතාව තමයි කියන්නේ. එලිපත් ඉන්න බලලා වගේ කොයි අතර පණිවිඩ දන්නේ. අන්න එම වෙන එක වළක්වන්න බෑ. ඒක අපි ගෙනාවු සංසාරගත ජවයේ හැටියට රුචිචකම් වල හැටියට අපි අපගේ පෞරුෂත්ව ලක්ෂණ වල හැටියට ඒ ඒ ප්‍රතිචාර අපි දක්වනවා. දැක්වට පස්සේ ඒ ප්‍රතිචාරයේදීන මිච්ඡා ස්වභාවය ඒක වෙච්ච හානිය හෝ ඒක වෙන්න තියෙන හානිය ඒ ප්‍රමාණයෙන් දැක ගන්නව වෙනුවට ඒකට හේතු කරනු කියන්නේ. ඒක සාධාරණීකරන්න යෑම බාල දරුවන් එක බලනකොට වැඩි හිටියෝ අසාධ්‍ය රෝගෙක ඉන්නේ. බාල දරුවන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ වැරද්දක් වුණාට පස්සේ වැරද්ද කියලා බාර ගන්න. එයා කෙලින්ම පිළිගන්නවා මේක මෙහෙම වුණා එච්චරයි කියලා. නමුත් වැඩි හිටි වෙන්න වෙන්න වෙන්න මේක සමහර සભ્યත්වය කියලා කියනවා ඒක නම් අමුම අමු පටලවිල්ල. මේවා මේ වෙච්ච වැරද්ද සාධාරණීකරණය කිරීමට පුදුමාකාර උත්සාහයක් ගන්නවා. මේ උත්සාහය හරහා එක වැරද්ද එක තැනක කක්ක කරන හත් පොලක ගා ගන්නවා වගේ හැම තැනම අනා ගන්නවා. ඉතින් ඒක නිසයි කියන්නේ ලේඛියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම වෙන්නේ ඔච්චරයි. අපි හැම වෙලාවෙම අපේ යතේ තියෙන මිච්ඡා දිච්ඡිය, මිච්ඡා සංකල්පය අපේ ක්‍රියා තුලින් එළියට එනවා. අපේ වචන තුලින් එළියට එනවා. අපේ හිතේ પરම්පරාව තුලින් එළියට එනවා. ඒක කොහොමඩක්වත් බලක් ගන්න බෑ. ඒක සිදු වෙන්නේ හේතුඵල ධර්මයකට අනුව. ඒක එළි වුණාට පස්සේ ඒක උනේ මේක නිසයි කියලා මේක නිසයි කියලා පුදුමාකාර විදිහට මේ කාලවට්ටම් දාන එක උපමට්ටම් කරන එක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. මේකට අතිශෝක්තිය සහ අවමානය දෙක නැත්තුවම බැරි දෙයක්. ඒ නිසා කොච්චර අතිශෝක්තිය සාමාන්‍ය තියනවද කියලා කියනවනම් කවම කවදාකවත් සත්‍ය වචන පිට වෙන්නේ නැති තරම්. නිසා හැම වෙලාවෙම අපි කතා කරන්නේ කියන දේ වැඩිපුරවා දැක්වීමක්. එහෙම නැත්නම් අමනාපයක් නම් ඒක පුංචි කර දැක්වීමක්. අන්තිමට අපි දන්නේ මේ මේ ආලවට්ටම නිසා කියන්න ඕනේ පණිවිඩේ කොච්චර කොර වෙලාද කොච්චර අංශභාග වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙවුවා දිහි ලෝකේ විතරක් නෙවෙයි ශාසනය ඇතුළතත් මේ භික්ෂු භික්ෂුණීන් අතරටත් පුදුමාකාර විදියට ඇතුම් බැහැගෙන මුල් බැහැගෙන ඒව සාසන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. එක දවසක් මේ පරණ කතාවක් තියෙනවා මේ හාමුදුරු කෙනෙක් මේ අල්ලපු වැටි ඉන්න පාතකම්මත් එක්ක පොඩි පහේ ටිකක් වැරදි සම්බන්ධයක් පවත්ලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ රැයට යනවලු පන්සලේ ඉඳලා ඒ පාතකම්මත් එක්ක ඉඳ රැ. ඉතින් දවසක් ගිහිල් ඉවර වෙලා පාන්දරම එනකොට සිවුරක් දාලා තිබුණේ ඒ ඇඳවිලේ මම පාතකම්මගේ හාරියක් දාලා තියෙන ඒකම හාමුදුරුවෝ දඩබඩ ගාලා උපාසකම්මගේ ධාරිය ඇඳගෙන පන්සලට ගිහිල්ලා තියෙනවා. යනකොට මතක් වුණාලු හීල් දාන්නට උපාසක මහත්තයා පාන්දර වෙනවයි කියලා දායකයා. ඉතින් හාමුදුරු ඒ නිසා විජාට ගිහිල්ලා ඉදල අරගෙන බොමලු වහම දෙනකොට උපාසක මහත්තයා කියලා බැලුවලු හාමුදුරුව නිල් පාටයි. සම්තම් මේ අරුණ දැකගෙන ඉන වෙලාවේ. පේන්නේත් නෑ ඒ වෙලාවේ නිල් පාට. ඉතින් අවවලු මේ හාමුදුරනේ මොකද මේ අද මේ නිල් පාට තිවුරක් ඇඳගෙන කියලා. හාමුදුරුවොත් එතකොට දැක්කේ. වැඩි වැඩි. ඊට පස්සේ හිටගෙන සලෝක 500ක් කිව්වලු. උඹ දන්නේ නැද්ද මේ නීලපටක දර්ශනය කියලා එකක් තියෙනවා කියලා. ඒ සලෝකවල තිබුණු පද ගැළපීම සහ අර්ථානුව බලනකොට අර උපාසක මහත්තයා මේ අපේ ගමේම ඉන්න වැද්දගත්ම හාමුදුරුවෝ මෙයා කියලා තිබුණට තේජ ශ්‍රද්ධාව ඇති කරගත්තයි කියලා පොතේ ලියලා තියෙනවා. මේ මේ වගේ තමයි මේ මිච්ඡා වාචාව අපි පාවිච්චි කරන්නේ වෙච්ච වැරද්ද කොච්චරද නමුත් හරි ලස්සනට ව්‍යාකරණ අනුකූලව හරි ලස්සනට මහ ප්‍රාණ අල්ප ප්‍රාණ කියලා කියනවා කිව්වට මොකද එකෙන් කෙරෙන්නේ තන්නේ කරම අර පොරිකුස් තැහැදිච්ච මිනිස්සෙක් රත්තරන් වලින් මේක ආභරණ කරන්න හදනවා වගේ වැగిරෙන පූජාවක් මේක ඇති. ඉතින් මේක කොච්චර අසාධ්‍ය රෝගයක්ද කියලා කියනවනම් සරුවචන් වහන්සේ වුණත් තමන් වහන්සේගේ අතීතය බෝධිසත්ව අතීතයේ සාරාංශික කල්පලක්ෂයක් කල්පනා කරලා උන්වහන්සේ කියනවා බෝධිසත්ව කාලේ බුදුචාන් වහන්සේ අතින් නොවිච්ච වැරද්දක් නැහැ කියලා. හැබැයි කවදාකවත් බොරුවක් කියලා නැහැ කියලා. එච්චරයි බුදුචාන් වහන්සේගේ තියෙන බෝධිසත්ව චරිතයේ හරියට මල් මාලකේ අතින් තියෙන නූල වගේ මොනම හේතුවක්වත් නිසා බොරු නොකියපු නිසා උන්වහන්සේගේ වචනවලට ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ සොත්ති මේ හෝතු සබ්බදා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනානුභාවයේ මට ස්වස්ත්‍යක් වේවා ස්වස්ත්‍යක් වේවා හොඳක් වේවා කිව්වත් ඒත් ඇති. ඒ තරමටම කල්පනා කරන්ඩ ඒ බුදුරජාණන් වහන්සේ තමන් බෝසත්ත්ව කාලීදී පවා මේ රැකගෙන ආපු මේ වෘතය මේ වෘතය එහෙම නැත්නම් කරගෙන ආපු දේ උන්වහන්සේ ඉදිරිපත් කරන ඉතාමත්ම බංගොලොත් වෙච්ච ස්වරූපේ. බැගෑ ස්වරූපෙන් මොකද ලෝකේ ජීවත් වෙනකොට ඒ බොරුවක් කියනවා කියන එක, කේලමක් කියනවා කියන එක, හිස් වචනයක් කතා කරනවා කියන එක, පරස වචනයක් කතා කරනවා කියන එක නිකන් කිරිබිම්මල් නැට්ටක් කරන තරම්වත් අමාරු නෑ. අලකොල පිටක් දෙකට නම තරම්වත් අමාරු නෑ. කටේ තොලේ ගෑවෙන්නේ නැතුව සිද්ධ වෙනවා. නමුත් මේකෙන් සිද්ධ වෙන අකුසලය, මේකෙන් සිදුවෙන අනර්ථය දිහා බැලුවොත් අපි සතුම් මරලා නෙවෙයි අපායට යන්නේ මනෝදුත්‍යත්‍ය නිසා නෙවෙයි අද දවල්ුත් මම මතක් කරන්නේ විදිහට වචී දුස්චරිතම. ඒ නිසා සෙනගක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ මොනම විදියකින්වත් ඉන්න දෙන්නේ නැති ලෝකයක්. මොකෙන් හරි ඇවිල්ලා මත විමසුමක් හරි කරනවා. හා හෝමිටි හරි තියනවා. ඒ කියන හැම වෙලාවකදීම මේ මිනිසයා අහුවෙනවා. ඒ නිසා සබාවක ජීවත් වෙනවයි කියන එක. ඝන සංගනිකාව කියන එක පෙර කළ අකුසල කර්මයකට වෙච්චි පාපයක්. සම්මා වාචා දන්නවනම් මිච්ඡා වාචා දන්නවනම් ඒ කෙනාට අලුත්ෙන් බණ කියන්න ඕනේ මේ භාවනා කරන්න අරඤ්‍යගත වෙන්නයි කියන්නේ. කියන්නේ ඇයි කියලා. අරඤ්‍යගත වෙලා ගිහිල්ලා මේ මනුස්සයා කොච්චර කීන්තියෙන් බැන්නත් මේ මනුස්සයාට ගහක් කටුතර දෙන්න යන්නෙත් නෑ, ගහබැන ගන්න දෙන්නෙත් නෑ. ගලක්, ගඟක්, සතෙක් කවදාකවත් ඒ මනුස්සයා බැන්නත් ආපස්සට උත්තර දෙන්නේ නෑ. ඉතින් ඒක නිසා තමන්ගේ තියෙන අවිච්ඡා වාචා හෙලි කරත්, එලිදරව් කරත් ඒ වනාන්තරයෙන් ආපස්සට නෑ කිසිසේත්ම ප්‍රතිචාරයක්. නැත්නම් එමස ගහක් මුලට යන්නේ කියලා කියන්නේ ගහ නිකන් ගහක් වගේ ඉන්නවා. ඒක කාටවත් හංගුම් කුප්පන්නේත් නෑ. නැගුම් කිපිලා කවුරු හරි මොනවා හරි කිව්වට මොනවක් කියන්නේ නැහැ. ශූන්‍යාගාරය කියලා කියන්නේ එතන කාමකෝපී කාමභෝගී කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා එතනදී ඕනම කෙනෙකුට ප්‍රතිපදාවක පිටලා අපි මෙන්න මේ ප්‍රතිපත්ති ඉනවා කියලා ගියාට පස්සේ තව කෙනෙකුට බනවන්න ඕන කමක් ඇත්තේ නැහැ. අද්දිසි තක්කමුකෝ කරදරයක් වුණත් ඒ මනුස්සයා කල්පනා කරන මේක දැන් කියන්න යෑමෙන් වෙන මේ අවුලට වැඩිය හොඳයි මේ වේදනාව මේ නිന്ദාව මේ අපහසුකම විඳගෙන ඉන්නවයි කියන්නේ. ඒකට ඔය විස්තර කරනකොට අටුවාවේ සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලා 39ක් විතර කැලේ තැන් තැන් වල කුටි හදාන භාවනා කරලා තියෙනවා. ඉතින් බොහෝම කලාතුරකින් එකිනෙකාට කතා කරන්න එකිනෙක හම්බ වෙන්නේ පින්නපාත කරගත්ත ආවා පොයි දවසේ දවස් 15කට සැරයක් පොයි දවසට එකතු වෙනවා. මහතෙරුණාංශෙත් වැඩි කතාබහ නැහැ. ඉතින් බලනකොට එක එකනා සංඝ පිරිස අඩු වෙනවලු. හොය කරලා යනවා මිසක්කා කවුරු සාකච්ඡා කරන පස්සේ මාතෘණාන්ද කතා කරලා කියලා තිනවා මේක මගේ යුතුයකමක් දැන් මේ වෙලාවේදී මේ අපේ පිරිස අඩු වෙනවා මොකද කියලා. ඉතින් කවුරක්වත් තව කෙනෙක් ගැන හොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ මේ කතාබහ කරන්නෙත් නැහැ මේ පොයට මිසක්කා. ඊට පස්සේ මාතෘණාන්දසේ වතක් දීලා තිනවා හැම කෙනෙක්ම පිරිස ගැන බලාපොරොත්තු මේ කොයිලා බලන්නේ කියලා බලනකොට රැහැට දිවියෙක් ඇවිල්ලා සංඝයා වහන්සේනවා කුස්සගෙන යනවා. ඒ සංඝයා වහන්සේ දැන් තමන් මරාගෙන කණ්ඩේ යනකොට සෑකොස්සන් ගැහුවොත් අනික් ස්වාමීන් වහන්සේලාගේ භාවනාව කැඩෙයි කියලා කවමදාකවත් මරලා තෝන දෙන්නේ නැතිව. සෑ ගහන්නේ නැතිව. ඉතින් ඒක නිසා දිව්‍යන් ඉසිනින් මේ වැඩේ කරගෙන යනවා කියලා බොහෝම කාලයකට පස්සේ හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මහතෙරුණාංශ කියලා තියෙනවා යම් කිසි කෙනෙකුට එහෙම අඩු ගන්න දිව්‍යගේ සද්දයට යවුනොත් gediy ගන්නයි කියලා. ඒ කියන්නේ අනතුරු අඟවන්නේ කියලා. ඉතින් එහෙම අනතුරු අඟවන වෙලාවක මේ දැක්කලු ඒ දිව්‍යා හාමුදුර ඇදගෙන යනවා. ඒක මේ පිරිසේ ඉන්න හාමුදුරුවෝ. ඊට පස්සේ අනෙක් සංඝයා ඔක්කොම gediy ගහලා එකතු කරුවට පස්සේ අර ස්වාමීන් වහන්සේව තියාගෙන කන්ද උඩට ගිහිල්ලා දිව්‍යා කන්න පටන් අරගත්තලු. ඒකෙදි කියලා කියනවා කකුල් දෙක දක්වා කන වේලාවේදී ඒ වේදනාව සීපත් කළ සෝවාන් වෙච්ච බවත් ඉන දක්වා කනකොට සකදාගාමි වෙච්ච බවත් පපුව දක්වා කනකොට ප්‍රණයාම සහ අනාගාමි වීම සිදු වෙච්ච බවත් වේදනාවම සලකා බැලීම වේදනානු වේදනානුපස්සනාව කිරීමෙන් ඒ කවදාකවත් කෑකොස්සන් ගහලා නැහැ අනික් කෙනෙකුට ඒකෙන් වෙන බාධාව කියලා. ඉතින් මේක හිතනකොට හිතනවා අපිට ඇත්තටම මේ ගොතපු කතාවල් එහෙම නැත්නම් වෙන්න බැරි දේවල් කියලා කියන්න දන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් අන්නේ විදිහේ ශික්ෂණයක් මේ වාචා වචනය පිළිබඳ හික්මියක් ඇතිකරනද ඒක අදිෂ්ඨාන ශක්තියින්වත් බය කරලවත් නීතියකින්වත් මොනම විදිහකින් කරන්න බෑ මේ කියන සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන මේ හරහා තමයි යන්න ඕනේ. ඉතින් අපි මේ කටයුත්ත මේ අපි මෙතෙක් කල ඉදිරිපත් කරපු මේ ධර්ම කොටාසෙම තමයි නිදර්ශන අපි මේට වැඩිය බොහොම ගැඹුරු මට්ටමකින් භාවනා යෝගාවචරය ඇතුළ සිදුවෙන ආකාරය බැලුවොත් සම්මා සංකප්ප විස්තර කරනකොට සම්මා සංකප්ප වල ලෝකෝත්තර පැත්ත නැත්නම් සම්ප්‍රායික පැත්ත කියනකොට ඒකේ තියෙන්නේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා විප්පනා චේතසෝ අබිනිරෝපණ වචී සංකාරෝ සංකප්ප කියන වචනේ අපි දන්නේ ආකල්ප කියලා අපි ගන්නවා මේ සිතුම් පැතුම් කියලා ගන්නවා සංකල්පනා කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ මේ සංකල්පනා කියන වචනේ පාවිච්චි කරනකොට සරුවචන වහන්සේ ඒ පදවලේ අන්තිමටම දාලා තියෙන වචී සංඛාර කියලා වචනයක් බිනීමට කලින් හිත ඇතුලේ ඇති වෙන චෛසික දෙකක් ඒ චෛසික දෙක හරහා තමයි වචනයක් බිඳින්න පෙළ ගැස්ම එන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගෙන හෝ නොදැනගෙන ශික්ෂණයක් ඇතුව හෝ නැතුව ඒ කෙනාට වචිද්්වාරයේ ක්‍රියාවක් වෙන්න බෑ මනෝද්්වාරයේ සම්බන්ධතාවයක් නැතුව. ඒ නිසා වචිද්්වාරයේ සිදුවෙන ක්‍රියාවලියට අපි කියනනම් වචී කර්මය කියලා. ඒ වචී කර්මයට එන්නේ ඉස්සර වෙලා මනෝද්්වාරයේ මේ විතක්ක ਵਿਚාර කියන වචී සංස්කාර හරහා තමයි ඒකේ සිද්ධ වෙන්නේ. ඒක නිසා කවදා හෝ වචී වචනය පිළිබඳව හික්මීමක් එන්න නම් විතක්ක ਵਿਚාර දෙකේ හික්මීමක් එන්න ඕනේ. මේ විතක්ක ਵਿਚාර දෙක මේ භාවනා ජීවිතයේදී ඉතාමත්ව සමීපව සාකච්ඡා කරන්න වෙන චෛතසික දෙකක්. මේ විතක්ක චෛතසිකය තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. විතක්ක චෛසිකෙන් තමයි අපි සලකුණු කරන්නේ. උදාහරණයක් වශයෙන් අපි වාඩි වෙලා ඉනකොට ආනාපාන කරන කෙනෙක් කියලා අපි නිදර්ශනයක් ගත්තොත් ඒක නට තේරෙනවා නම් අදාල් දවල් අහපු ප්‍රශ්නේ වගේ මෙහෙම ඉන්නකොට හිත පිට යනවා. ශබ්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා උගාවක් හිත පිට යනවා. ඉතින් එතකොට කියනවා මේ විතක්කය සංවර නැහැ. එනේන අරමුණට පයින්. ශබ්දයක් ආව ශබ්දයට පයින්නවා. වේදනා කාද වේදනාවට පයින්නවා හිතවිල්ලට පයින්නවා රූප බලනවා සද්ද අහනවා ආනාපානෙටම යන්න තරම් කීකරුකමක් නැහැ මේචල්කමක් නැහැ ආණ්ඩුමට්ටුකමක් නැහැ ඉතින් ඒක යෝගාවචරය කොයි කෙනත් පටන් ගන්නකොට දක්දක්ෂ දෙයක් තමයි මේ හිත කිසියම් චාරයක් නැතුව කිසියම් න්‍යාය පත්‍රයක් නැතුව එනේන පැත්තට පැන පැන හිටපු පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වගේ තිබුණ හිත දැන් අපි බුදුහාමුදුරුවෝ කියපු නිසා ධර්මයේ සඳහන් වෙන්න නිසා මේ තිසල සංඥා මේ කරපු නිසා ශීලක පිළිපු නිසා මේ එකම අරමුණට නංවන්න හදනවා. ආස්වාද ප්‍රසාදිත හෝ පිම්බි මැකිලිමට හෝ සක්මන් කරනකොට වම දකුණට හෝ නංවන්න හදනවා. ඉතින් නංවන්න නග එහෙම කරපන් කියලා කිව්වට ඉතී ස්වභාව සිද්ධියෙන් එහෙම ඒ උදාසීන අරමුණකට නැගීම වෙන්නේ. ඒක හරි කැමැති විචිත්‍ර දේවල් අරහා යන්නේක. මෙන්න මේ විවිධ අරමුණු සඳහා පැනීමට කියනවා කාම ගුණ කියලා කාම රතිය කියලා ආශාව කියලා තෘෂ්ණාව කියලා උදාසීන වූ එකම අරමුණකට නැවත නැවත හිත යාමට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඉතින් මේ දෙක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. මේ විතක්කය කියන චෛතසිකය කීකරු වෙලා එකම අරමුණට ගියොත් අපි කියනවා ඒකට ඒකාග්‍ර වුණා කිය. සමාධිගත වුණා කිය. අරමුණ කිසියම් චාරයක් නැතුව තැන් තැන් වල පනිනවනම් ඒකට කියනවා කාමච්ඡන්දේ කියලා, කාම ගුණ කියලා, තණ්හාව කියලා, ආසාව කියලා කෑදරකම নানা ප්‍රකාර වචන කියනවා. ඉතින් කොහොමද මේ කාම ගුණයන්ගේ හැසිරෙන හිත නැත්නම් අපි කියනවා කාම සංකප්ප වල හැසිරෙන හිත නිකම්ම සංකප්පයට දාන්නේ කොහොමද? කාම සංකප්ප කියලා කියන්නේ දවල් හෝ රාත්‍රියේ හෝ එලිපිට හෝ මේ හැංගිලා Taman වශයෙන් රහසින් හෝ මේ විවිධ රූප බලන්න තියෙන ආශාව. ඒ සඳහා කරන සැලසුම්. විවිධ ශබ්ද අහන්න තියෙන ආශාවක්. ඒ සඳහා කරන සැලසුම් විවිධ ගන්ධ, විවිධ රස, විවිධ පහස සහ විවිධ දේවල් කල්පනා කරන තියෙන හැකියාවන්ගෙන් උපරිමයේ ඒවා විචිත්‍ර විවිධ කරමින්, විචිතුරු කරමින්, ආලවට්ටම් කරමින් හැසිරීම සඳහා යම් හිතේ පැන යamak තියෙනවනම් නන්නතර වීමක් වෙනවා. ඒකට කියන අපි කාමච්ඡන්ද කියලා. ඒකට කියන කාම සංකප්ප කියලා. ඒ නික්මන එක නික්මලා උදාසීන වූ එකම අරමුණක තැම්පත් වීම කියන නෙක්ඛම්ම සංකප්පේ කිය. ඒ වෙනුවට එල්ලෙන්න දෙන දේට ආලම්බණය කියලා කියනවා, එල්ලෙන දේට අරමුණ කියලා කියනවා, නිමිත්ත කියලා කියනවා, සංඥාව කියලා කියනවා. ඉතින් අපි ආනාපාන නිමිත්ත ආනාපාන සංඥාව ආනාපාන අරමුණ දෙනවා මේ විවිධාකාර අරමුණු දිගේ තියෙන හිතට විකල්පයක් වශයෙන් මෙන්න මේක තියාගන්න මේකට යන්න යන්න යන්න ඒක නිකම් සංකල්පයට වැටෙනවා මේකට යන්න යන්න යන්න උදාසීන වෙනවා හිත. මේකට යන්න යන්න යන්න සතු වෙනවා හිත. සතුටුමත් වෙනවා. මේකට යන්න යන්න යන්න සමාධිවත් වෙනවා හිත. ඒකෙන් පිට යන්න යන්න කාම සංකල්පනා එහෙම නැත්නම් කාම ආශාව කමච්ඡන්දයට දුවනවා. මෙන්න මේ දෙක දැකගෙන මේ කාමච්ඡන්දට දියෑම අපරාධයක් රාජ දඬුවම් දිය යුත්තක් මගේ කර්මයක් මම කාලකන්ණී කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ ඒ කාමච්ඡන්දේ තමයි මුළු ලෝකෙම තියෙන්නේ ඒක පිළිබඳව කිසිම කෙනෙකුට සුද්ධියක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් ඒක තේරුම් නිකන් අසුචි වලක ඉන්න පණුවෙක් මේ ඩෙටල් සබන් ටිකක් ගාලා නාලා සුද්ධ වෙන්න හදනවා නැත්නම් හත් හත් අවුරුද්දක් වුණු වෙච්ච අසුචි වලක් සුද්ධ කරලා බොන වතුර ලිඳක් හරන්න හදනවා. සදාකත් කරන්න බෑ. ඒ නිසා මේ කාම සංකල්ප කාම සංකල්ප වශයෙන් හඳුනාගෙන ඒ කාම සංකල්ප තියෙනවනම් අනිවාර්යයෙන්ම යාගේ වචී සංකාර ඒකාන්තම කෙලසිලාම යා ඒක අය මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ. ඉතින් අපි ඕකට තමයි සාහිත්‍ය කියලා කියන්නේ. ඒ කාමයන්ගේ වැగిරෙන ඕජාව වැగిරෙන දෙයක් තමයි මේ සාහිත්‍ය කියලා කියන්නේ. ඉතින් අපේ සාහිත්‍ය ගන්න බොහොම සදාචාර සම්පන්න, දියුණුවයි සම්මත මිනිස්සු විසින් අගය කරන, ආඩම්බර කරන කාටවත් වැරදි දෙන දෙයක් කියලා ඒ සාහිත්‍ය රසයට යනවා. තමයි කොතනද මල පනිනවද කියලා හොයන්න බෑ. يعني බොහොමත්ම సౌందర్యාත්මක තැනකට ගිහිල්ලා කොයි වෙලාවෙ ඒක කාය දුස්චරිතයකට වචී දුස්චරිතයකට යයිද කියන්න බෑ මොකද පෙට්‍රෝල් ගින්දර ලං කෙරුවට පස්සේ ගෑවෙන්න ඕනේ නෑ ගින්දර පනින්න පෙට්‍රෝල් වලට කිට්ටු කරනකොට වදිනවා. ඒ වගේම ඔය බැටරි එක තියෙන 1.5 කරන්ට් එක ගෑවුනත් වදින්නෙත් නැහැ. 110ට ගෑවුනොත් වදිනවා. 230ට වැදුනොත් මාරාන්තික වෙන්න ඉඩ තියෙනවා. හැබැයි 33000 වෙනකොට සෙන්ටිමීටර් 2 3 ලං වෙනකොට ස්පාක් එක පයින්ව වදිනවා. 60000ට ඊටත් වැඩි කිට්ටු කරන්න ඕනේ අත ගන්න ඕන කමක්. ඒ තරම්ම ඒකේ තියෙන ඒ ටෙන්ෂන් එක වැඩිකම නිසා පැනලා කරන්ට් එක වදිනවා. අකුණකනම් හැතැම්ම ගාණක් වදිනවා. ඒ වගේ තමයි මේ කාම ගුණයන් සමග දික්ටි සංකල්ප පිළිබඳ හික්මීමක් නැති කෙනා මේ කරන සාහිත්‍ය රසය නිසා අන්තිමට ගිහිලා එහා පැත්ත මෙහා පැත්ත දැනගන්න බැරි වෙනවා. ඉතින් මේ බව දැනගෙන අපිට 100ක් කාමෙන් තොරව ජීවත් වෙන්නත් බෑ. අපිට 100ක් සාහිත්‍යයෙන් ජීවත් වෙන්නත් බෑ. අපිට 100ක් sannivedanayen තොරව ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා අපිට උත්සාහ කරලා බැලුවොත් කෙනෙක් මට ඒක විනාඩි 5ක් මට ඒක විනාඩි 10ක් මට ඒක පැයක් ආදි වශයෙන් මේ මේ වගේ ප්‍රයත්නයකට මට පුළුවන්කම තියනවාද කියලා ඒ පුද්ගලයා සම්පූර්ණ දෙලොවක හිර වෙනවා දෙලොවක් අතර හිරවීමකට හිර වෙනවා සංසාරගතව ගෙනාවු මේ කාම සංකල්ප දෝරේ ගලද්දි ගඟ දිගේ ඉහළට පීනන්න හදන කෙනෙක් වගේ මේ නිකම් සංකල්පය එහෙම නැත්නම් මේ ඒකාග්‍රතාවයට සතිය පිටවන්න ගන්න මේ අරමුණේ හිත හිටින්නේ නැහැ කියන එක උද්ගල දෝෂයක් නේ. මේක හරි අමාරු හේතු කරලා දෙන්න උගව දෙනේ පශ්චාත්තාප වෙනවා මගේ හිත පිට යනවා කියලා. ඉතින් මේක මේ ස්වභාව සිද්ධියක්. Tamanට මේ හිත ආණ්ඩුමට්ටු කරන්න බැරි බවට පැහැදිලිම සාක්ෂියක් Taman කියවන්නේ අහන්නේ නැහැ. මේ බව පිළිගන්න කිසිම කෙනෙක් ලැස්ති නැහැ. එයාත් හිතන්නේ නැද්ද මොකක් හරි පෙත්තක් හදපු එකක්. බීපු ගමන් ඩග් ගාලා ගිහලා ප්‍රථම ධානයට යන දෙකට තුනට හතරට යන. එනත ඔපරේෂන් එකක් නැද්ද? ඒක කරපු ගමන් අර කැලල අයින් කළා මේ කැලල දාලා කෙලින්ම යන්න ඒ ඒ සමතේට. එනත කවුරුට හරි බැද්ද වශී කරලා අත දික් කරලා ආශිර්වාද කරලා ආඹ එක දෙපා එකට ඵලයන් දෙකට ඵලයන් තුනට ඵලයන් කියලා කියන්නේ. එහෙම නැත්නම් මතුමයිති බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ ඒකම ධර්ම මණ්ඩලකයේදී ධර්මය අහනකොට අනේ මගේ හිත මේ අභිඥාසයිතව ධ්‍යාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපුවා හරියයි කියලා හිතනවා. ඒ කාටවත් බෑ මේ වර්තමාන මොහොතේ අද්දක දිහා අද්දක වහගෙන මේ මුදාසින අරමුණට දැම්මට පස්සේ මිච්ඡර කල් පිසු කෙලපු මේ හිත නන්නත්තර වෙච්ච හිත කොච්චර අමාරුද කියලා අර උදාසින අරමුණට යොමු කරවන්නේ ඒ ටික පින් කරලා ලබන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ආශිර්වාද කියලා ලබන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මට ගුඩ গুপ্ত ක්‍රම වලට ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරන එක කියන්නේ අවස්ථාවාදී කියලා. මේ පගාවක් දීලා අල්ලසක් දීලා සුවාසින්සනයකින් ආශිර්වාද වලින් කරන්න පුළුවන් කියලා. වෙන දේවල් නම් කර හැකි නමුත් මේක නම් කොහොමඩක්වත් බෑ. ඒ නිසා පළවෙනිම දේ තමයි ඒ විතක්කය පිටපනින බව ඉබ්බතවසේ පිටපනින බව දැක්කව ගන්න දැක්කනම් ඒක විශාල සම්මා දිට්ඨියක්. ඒක බොහෝවිට ධම්ම සංකප්පෙකුත් වෙනවා. මගේ හිත ස්වාධීන කළ ඉඩ දුන්නොත් පණින්නෙම පිටම. පණින්නෙම කෙලෙසටමයි. පණින්නෙම විචිත්‍ර භාවයටමයි. පණින්නෙම කාම ගුණයටමයි. ඒක මේ අද්දුත ප්‍රත්‍යක්ෂයක්. මේ පිළිගන්න බැරි නිසා ප්‍රශ්න තියෙනවා. පිළිගැනීම Tamanට තරම් නොවෙනවයි කියලා හිතනවා. මං වගේ සදාචාර සම්පන්න කෙනෙකුට ඒවා කතා කරන එක පාප කියලා හිතනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනාට පිළියම් කරන්න බැරි ලඩක් හැදෙනවා. නමුත් කල්යාණ මිත්‍ර සංගය මේකට ගිහිල්ලා තමනුත් උත්සාහයක් කරලා කිව්වොත් මගේ හිත මෙච්චර පාහරයි තුච්චයි නොකමන දහවදුර පට්ට පඳුරු වැඩ කරන්න කියලා මම හිතන්නේ ඒක කිසි අකුසලයක් තියෙනවා. අවංක කෙනෙක් ඉන්නවා කියන්නේ අනේ ඔබ කිව්වට මොකද මගෙත් එහෙම තමයි කියන්නේ. මේක මම ඉස්සල්ලාම දැක්කෝ නිල්ලබෙදි. එතන කිසිම කෙනෙක් සිල් රකින්නේ නැහැ. සිල්පද දෙන්න කෙනෙකුත් නැහැ. ඔක්කොමලා මේ වෙලාව විතරනකොට දැන් හතමාරයි වෙලා හතමාරි විතරනකොට හයෙන් පස්සේ පරියන්ගෙන් පස්සේ ඇවිල්ලා සෝයා කෝපි එකක් හදලා බිම තියා ගන්නවා. කවුදෝ ඒ දවස්වල මම දන්නවා බිස්කට් ෆැක්ටරි එක වැඩ කරන කැඩිච්ච බිස්කට් කියනවා මේ කිලෝ එකක් විතරයි. ඉතින් අර බිස්කට් කකා සෝයා බිබි කයි වාරු කරනවා කියනවා කියලා අපි කියන්නේ. කයිවරු කෙල්ලනකොට එක්කෙනෙක් කියනවා මම භාවනා කරන්න ගියා මට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මට කීපකින් පැත්තකින් මම අතපල්ලේ වැටලා හිටියේ ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැහැ. මම ඔය රාජකාරී මට්ටමේ භුයෝගාවචරෙකුත් නෙවෙයි. මම ගිල්ල නිකන් ෆුට්බෝඩ් එකේ ලීලා යන කෙනා. මම ඉතින් අහගෙන ඉන්නකොට ටික දවසක් යනකොට මට තේරෙනවා මේ එක එක්කත් මම දකින දෙයට වෙන දෙයක් දැකලා නැහැ. මං වගේම බිඳුවේ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉතාමත් වැදගත් කට්ටිය. දවල් හොරු එහෙම බැලුවොත් එහෙම අම්මේ දිග අකුරු එහෙම තියෙන නම් වණන් තියෙන කට්ටිය. දැන් රැයට ඇවිල්ලා කතා කරනකොට මට තේරෙනවා මට කියාගන්න බැරි ප්‍රශ්න තමයි මේගොල්ලෝ කියන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒක ලැජ්ජාවට හේතු කරගෙන නැත්නම් මේ සංගමය ස්ථාවරිත පිටලා තියෙනවා. මේව අවංකව කතා කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. අවුරුදු කීපයක් යනකොට මට තේරුණා මුළු මානව මනසම තියෙන එකම තලයක. මේක ප්‍රකාශ කරගන්න බැරිකමයි කියන්නේ. හැම කෙනෙක්ම හිතන්නේ නෑනේ අනික් එක්කනාගේ හිතන හරීම ෂෝක් කියලා. ඔෆිස් එකේ හිටියලු මේ ටයිපිස් කෙනෙකුයි ක්ලාක් කෙනෙකුයි. ඒ ක්ලාක් බොහොම නෝන්ජල් පිරිමි මිනිස්සෙක්. ටයිපිස් වැඩ ඉවරලා පෑනක් කටේ ගහගෙන කල්පනා කරනකොට අර මිනිසයා කල්පනාවක වැටලා ඉනවා. සුමිත් මේ මොකද්ද ඔයා කල්පනා කරන්න කියලා ඇවලු ටයිපිස්. අම්මවා කමලා ඔයා හිතපු එකමයි හිතුනේ කියලා. නැද්දකින් වලක්තිය කියලා කිව්වා. ඔච්චරයි කියන්නේ. ඕක තමයි අපි අපි අවංකව කතා කරන තෙක් අපි කල්යාණ මිත්‍රත්වය ඇති කරන තෙක් අපි හැම කෙනෙක්ම හොඳයි මං විතරයි වලත්තේ කියලා හිතන්නේ. බුදුරජාණන්සේ කියන්නේ මේ මිච්ඡා සංකප්පේ මිච්ඡා සංකප්පේ වාසු මිච්ඡා වාචා මිච්ඡා වාස වශයෙන් දැන ගැනීමට අපි අතර යම් ප්‍රමාණයක විවස්ථාමේ බැඳීමක් තියෙනවා අපි මේ කතා කරන්නේ ලාභයකට සත්කාරයට සම්මානට කියලා නෙවෙයි මේ තියෙන කුණු කන්දලේ වැරදි වචනේ වැරදි වචන වශයෙන් තමන් තමන් තේරුම් ගන්නකම් කවදාවත් මොනම විදියකින්වත් ආචාර ධර්ම වල දියුණුවක් ඉෂ්ටිර දියුණුවක් වෙන්නේ නමුත් අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු අපේ දහම් පාසල් ගුරු අපිට නියම වචන කතා කරන්න ඒ සදාචාර සම්පන්න වචන කතාන ගොඩාක් උපක්‍රම උගන්වනවා. ඒ කිසිම උපක්‍රමයකින් කවදාකවත් මිත්‍යා දිට්ඨි සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ නැහැ. මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කතා කරන්නේ සීල මට්ටමේ සමාධිමත්. අපි මේ යන්න හදන්නේ සීලකත් පිළිතලා ඇත්ත තමයි. ඒකෙන් යම් ප්‍රමාණයකට අපි බොරු කියලා මිසචන පරිසජනෙන් දුර වෙන්න බලනවා. අඩු ගන්න ප්‍රසිද්ධියේ. ඊට සමාධියේ පුළුවන් තරම් අර විදිහට එකම ආනාපාන වගේ අරමුණකට දාලා නැතර කරන්න හදනවා. නමුත් ඊට යට තියෙනවා අපි මෙතෙක් කල සංසාරගෙන ආපු මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප ඉතින් සරුවචනාංශයේ දේශනා කරන යම් කෙනෙක්ගේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප තියෙනවා නම් විශේෂයෙන්ම මිච්ඡා දිට්ඨි තියෙනවා නම් ඒ මනුස්සයා මොන ක්‍රියාව කළත් ඒ ක්‍රියාව හරහා ඒ දිට්ඨිය පේනවා. මිච්ඡා දිට්ඨිය පේනවා. මොන වචනේ කතා කරත් විශේෂම සරුවච්චන් වහන්සේට වසංගන්න බැරි විදිහට මෙයා කතා කරන්නේ මොන මිත්‍යා දෘෂ්ටියේ ඉඳලාද කියලා තේරෙනවා. මොන හිතවිල්ල හිතුවත් ඒ හැම හිතවිල්ලකම අර මිත්‍යා දෘෂ්ටියේ ඕජාව මෝදු වෙන ගතිය තියෙනවා. ඒක සඳහා මගේ පුද්ගලික නිරීක්ෂණය තමයි භාවනා කරපම කෙනෙක් වෙන්න ඕනේ අනික් එක්කනට තව කෙනෙක්ගේ මිත්‍යා දිට්ඨියෙන් මෙයා කතා කරන්නේ මිත්‍යා දිට්ඨියෙන් ක්‍රියාත්මක කරන කෙනෙක් පේනවා. ඒක මේ බුද්ධ ආගමට තව සීමා වෙච්ච එකක්වත් සදාචාර සම්පන්න අයට වෙන එකක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මේක අනුන්ගේ මිච්ඡාදිත්‍ය අනුන්ගේ ක්‍රියාවලින් ක්‍රියා හරහා දකින්න එකට තමන්ගේම මිච්ඡාදිත්‍ය තමන්ගේම ක්‍රියාවක් හරහා දැක්කොත් මම මේක මේ විදිහට දානවා අනුන්ගේ මිච්ඡාදිත්‍ය අනුන්ගේ ක්‍රියාවක් හරහා දැකලා අපි අනුන් හදන්න හදන ගතියට අපි සදාචාරය කියලා කියනවනම් එහෙම නැත්නම් මේ මිනිසු සුචරිතවාදී කරන්න කියලා කියනවනම් ඒක සීලෙන් කරන්න පුළුවන් සමාධියෙන් කරන්න පුළුවන් අපි පාසල් වලදී පොඩි ළමයි වශයෙන් අපිට දෙමාපියෝ කරලා තියෙනවා. නමුත් කවදා හෝ තමන්ගේම වැරද්ද තමන්ම දැකලා තමන්ගේ මිච්ඡාදිට්ඨිය තමන්ගේ ක්‍රියා හරහා දැකලා තමන්ගේ වචන හරහා දැකලා ඒක නිවැරදි කරන්න හදන තියෙන එකම චෛසිකයයි සතිය විතරයි. නිසා සතියෙන් ඉන්න කෙනාට කියනවා තමන්ගේ හැම ක්‍රියාවක්ම පිට කෙනෙක් දකින්න වගේ බලන්නේ කියලා. තමන්ගේ හැම වචනයක්ම පිට කෙනෙක් බලන්න කියලා. එතකොට තමයි තේරෙනවා කවදාකවත් මට ඕන දේ කෙරෙන්නෙත් නැහැ, මට ඕන දේ කියවෙන්නෙත් නැහැ. ඒක යනව නෙවෙයි ග්‍රහය අරන් යන යමක් තියෙනවා. අන්න ඒක ඒක ඉතාමත්ම සූක්ෂමම ක්‍රමේ තමයි අරමුණු රාශියක් දුන්නාට පස්සේ හිතට කොයි එකටද හිත යන්නේ කියලා බැලුවොත් ඒකෙන් පේන්න තියෙන්නේ අපි ආපු කුරුලෑ වගේ පාර වගේ අපේ තියෙන රුචි අරුචිකම් ටික තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි පෙන්වන්න දන්නේ මේව සකස් කරන එකවත් හික්මාව ගන්න එකවත් කීකරු කරන එකත් නෙවෙයි ඉස්සල්ලා මෙන්න මෙහෙම අච්චාරුවක අපි ඉන්න බව මෙහෙම අන්‍ය විහිිත තැනක ඉන්න බව අපි අසරණ බව කිසිම න්‍යායපත්‍යක් නැති බව දකින්න තරම් පෞරුෂත්වයක් නැති කෙනාට ඒ වාගේ රැඩිකල් හැඟීමක් නැති කෙනාට ඒ වගේම විප්ලවීය වශයෙන් Taman ගැන විවේචනාත්මකව බලන්න බැරි කෙනාට මේ ප්‍රඥා ශික්ෂාව ගැලපෙන්නේ ඒ නිසා කියනවා පඤ්ඤාවත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මන මහනි මගේ මේ ගැඹුරු ධර්මය ප්‍රඥාවන්තයාට පමණයි දුෂ්ප්‍රඥාට නෙවෙයි. මේ ෂට ප්‍රඥාවෙන් මම සුද්ධවන්තයි මම සිල්වන්තයි මම කියා ගන්න කෙනාට නෙවෙයි හරියටම තමන්ගේ මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් දන්නවනේ සම්මා වාචා සම්මා වාචා වශයෙන් දන්නවනම් ඒ මිනිස්යා ළඟ තියෙන එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් දැන් ආනාපාන සතිය භාවනා කරන වෙලාවදී අපි හිතනවා නම් හිත පිට යනවා වැඩි කියලා. සද්දෙට හිතවිල්ලට වේදනාවට මෙතනදී කියනවා විතක්ක චෛතසිකය යොදවන්නේ කියලා වචී සංඛාරය හිත කීකරු කරගන්න කියලා. එන්නේ ඒ ප්‍රයත්නෙට තමයි මේ මෙනෙහි කිරීම කියන වචනේ ගන්න. අරමුණු රාශි රාශි එනවා. ඇස් දෙක වහගත්ත පස්සේ චිත්ත රූප එනවා. කන් වලට ශබ්ද එනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ වේදනාව එනවා. දෝරේ ගලන හිතවිලි එනවා. අපි ගිවිස ගත්ත ආනපානෙ හෝ පිම්බි වැකිලිම තියෙනවා. නැත්නම් අපි සක්මන් කරනකොට නම් වම දකුණ කියනවා. ඉතින් මෙව්වයිදී අපි භාවනාවක් වශයෙන් වැඩිවීමට ආශේවනය කිරීමට ආනාපානෙ තියාගත්තට පස්සේ අපි මේ ආනාපාණයට මුල්තන දීමටත් අනිකුත් අරමුණු වලින් හිත චිකරු කර ගැනීමටත් අපි යොදවන චෛතසිකයට කියනවා විතක්කය කියලා. විතක්කේ ප්‍රායෝගිකව කරන්නේ මොකද? ආනාපානට ආස්වාස වශයෙන් ආස්වාසය කියලා කියනවා. ප්‍රස්වාසය වලට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. මානසිකාරේ පවත්වනවා ලේබල් කරනවා. ඉතින් මේක මහ විශාල මුළු පෞරුෂත්ව වෙනස් කරන තමගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නන්නත්තර වෙලා කාම ගුණයන්ට ගිය හිතක් නිකම්ම සංකල්පෙට ගිහිල්ලා ඒකාග්‍ර කර ගැනීමේදී ප්‍රධාන කෘත්‍යයක් කරනවා මේ නම් කර කතා කිරීම මෙනෙහි කිරීම මෙනෙහි කිරීම කරන්නේ ඒ දේට ප්‍රමුඛතාවය දීම සඳහායි ඉතින් මේක හරියට දන්නේ නැත්නම් ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරි නම් ඒ යෝගාවචරයට මෙනෙහි කිරීම කියන එක දන්නේ නැත්නම් සමහරුන්ගේ තියෙනවා මෙනෙහි කිරීමට විරුද්ධ ගතියක් ප්‍රතික්‍රියා කරන ගතියක් ඒ ප්‍රතික්‍රියා කරන ගතිය තියෙන කෙනාට ඒ ප්‍රයෝජනෙ ගන්න බෑ එයා හිතනවා මොකටද එහෙම මේ නම් කරන්න ඕන කරන්නේ මට ඕන නම් මගේ හිත අරමුණේ තියාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා මොන්ටිසෝරි පන්තියට ළමයේ ගියත් කළු ලෑල්ලේ තීච අකුරු ටිකක් ලියලා අඩි කෝදුව තියලා එක අකුරකට ඒ අකුර හයියෙන් කියවනවා. එතකොට මේ ළමයි ඔක්කොම අකුරේ රූපේ දැකලා ටීචර් ගැහෙන සද්දෙත් අහලා ඒ ළමයාගේ උච්චාරණයක් දෙනවා. පන්ති ඔක්කොම එකතු වෙලා අයනු නැත්නම් කයනු නැත්නම් රයනු කියලා සද්ද කර උච්චාරණය කිරීමෙන් ළමයාට තමන්ගේම කටහඬ ඇහෙනවා. අර අකුර රූපයයි මේ සද්දයයි තීච අනුගමනය කිරීමෙන් පුරුදු වෙනකොට පුරුදු වෙනකොට එයාට රයනු කියනකොට මේ රූපෙම වෙනවා. නැවෙන රූපේ දකිනකොටම රයන්න හිතට එනවා. ඒ අර තමන්ගේ තමන්ම උච්චාරණය කරලා තමන්ම අහුම්කම් දීලා. එනිසා ඉස්සර කරන්නේ හැමදාම කටපාඩම් කරනකොට පාඩම් පන්ති වල ඒ ශබ්ද නගා කියන එක. දැනට වුණත් බුරුමෙට ගියොත් ඒ කුංචි සාමනීර ඇත්තෝ හැම කෙනාම කටපාඩම් කරනවා. කටපාඩම් කරනකොට කරන්නේ මේ වගේ ශාලාවක 30ක් සමහරට තියෙන 100 ගණක් විතර ඉන්න පුළුවන්. එහාට මට ඇවිදින ගමන් පොත අතේ තියාගෙන කිව කිව කිව එහාට යනවා. අය කිව කිව මෙහාට. ඉතින් ඒක නිකන් මීමැසි පොදියක් වගේ. ඔක්කොමල කියන සාමාන්‍ය අර ටැංකිය හරියෙන් එනකොට ඇහෙනවා. මත් දහන වෙලාවේ පොඩි කට්ටිය කියවනවා. ඒක නෙලා රැට ලයිට් නැහැ. ගුරුරයා ඉඳ ගන්නවා. අර එක්ක නැවිලා කටපාඩම් දෙන්නේ. රාත්‍රී වාචනය කරන්න ඕන දවල් කරපු ටික. ඉතින් හැමදාම පිටු භාගයක් හමාරක් කටපාඩම් දෙනවා. කරන්නේ මේක උච්චාරණය කිරීම. මේ එන්නේ ප්‍රයත්නය තමයි අපි මේ වචී සංඛාරය හික්ම ගන්නයි මේ කරන්නේ. හැබැයි කරන්නේ මිනිස්සයා ක්‍රියාවේ කරන ක්‍රියාවත් කිරීම. සේවයේ යෙදවීමක් කරන්නේ. ආස්වාසයනට ආස්වාසය කියලා කියනවා ප්‍රස්වාසයනට ප්‍රස්වාසය කියලා කියනවා. වම තිනට වම කියලා කියනවා දකුණු තිනට දකුණු කියලා කියනවා. මෙනෙහි කරන ආන්නෙම කරගෙන කරන ගියාට පස්සේ යම් වෙලාවක මේ යෝගාවචරයා ඒ අරමුණ මෙනෙහි කිරීමේ ශූර භාවය අරමුණ මෙනෙහි කිරීමේ දක්ෂතාවය පුරුදු කරා නම් ආට තියෙන අරමුණු රාශියක් ගොඩනැගිලා ඉන වෙලාවේදී ගත යුත්ත ප්‍රමුඛතාවයේදී යුත්ත නික්ලේශී අරමුණ තෝරන්න නම් ඒ අරමුණ නම කියලා කතා කරන්න. මෙන්න මේ විදිහට අරමුණට මූණට මූණ දබා දීලා තබා ගැනීම සඳහා ආස්වාද ප්‍රසවාසය අපි නිදර්ශනයක් වශයෙන් ගනිමු. තබා ගැනීම සඳහා නැවත නැවතත් මෙනෙහි කිරීම කරන්න පටන් අරගත්තාට පස්සේ වෙලාවක් එනවා ඒ යෝගාවචරයට දැන් ආනාපානයයි හිතයි චිත්තක්ෂණ කීපයක් ආනාපාන වාර කීපයක් විනාඩි කීපයක් තප්පර කීපයක් විශ්වාසයේ යුක්තව මුණ දාන්න පුළුවන්. අර විශ්වාසයක් කරන දැන් නම් ඉස්සරහටත් මට ආනාපානිය අහුවේ. නැත්තම් එනේන ආස්වාද ප්‍රසවාසයේ මට තියාගන්න පුළුවන් සද්දක් තියෙනවා වේදනාවක් තියෙනවා හිතවිලික් තියෙනවා කියලා මෙන්න මේ මූණට මූණ දීම අහුණාට පස්සේ ඒ වචී සංඛාරයේ දෙවෙනි චෛතසිකය ඒකට යොදවන්න කියනවා ਵਿਚාරය. ਵਿਚාරය කියලා කියන්නේ මේ එන අරමුණ විමසා බලන එක. පිළිමැදලා බලන එක, රස බලන එක, ලුණු මිදිස් බලනවා වගේ අරමුණ නැවත නැවතත් ආනාපානෙ තමන් ඉදිරි පිට එන්න පටන් ගත්තට පස්සේ මේ ආස්වාසිය මේක ප්‍රස්වාසිය නෙවෙයි මේ ආස්වාසිය මොනවද ලකුණු ආයක ගියා දැන් ප්‍රස්වාසය ආවා මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය මේ ප්‍රස්වාසය ආස්වාසය වෙන් කරගන්නේ කොහොමද නැත්නම් මේ ප්‍රසආති මේක සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා අරමුණට හිත නංවන එක එක කෘත්‍යයක් නංවනු අරමුණ අනිත් එක නෙවෙයි කියලා දැනගන්නේ අනිත් එකෙන් වෙන්ව හඳුනා ගන්න ගතිය විචාර බුද්ධිය කියලා කියනවා විමසුන් නෝන කියලා කියනවා මේකට විමර්ශන බුද්ධිය කියලා කියනවා සම්මා සංකප්පවලත් මේක සඳහන් වෙනවා එසා යෝගාවචර ඉස්සල කරන්නේ අරමුණ දැපෙන දමා ගන්න එකයි මූණට මූණ දාගන්න එක ඒක සඳහා සම්මා මේ විචක් විතක්කේ පාවිච්චි කරනවා විතක්කේ පාවිච්චි කරලා දෙන්න ඇසුර පවත්තන්න යනකොට ඒ තමන් ඇසුර පවත්තන දේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේ මේ එනේන මුණත ආස්වාස මුණත ප්‍රසවාස මුණත වම දකුණ පිම්බීම හැකිලි වෙනකොට ඒ විමසුන් නොන යොදවන්න පටන් අරගත්ත ගමන් ඒ යෝගාවචරයට හරියට තැම්බිච්ච අල කැලලකට ගෑරප්පෙන් අඳිනවා වගේ අර අනනොට කිඳා බහැලා අරමුණත් එක දැවටෙන ගතියක් එනවා නිකන් මතු පිටින් ලෙසලා ගියා වගේ නෙවෙයි. අපි කැම්පේස් එකට වාඩිලා ඉවර වෙලා මුද්‍ර පළංගෙදි ටිකක් තියලා තියෙනවා. තැම්පිච්ච අල කැලි ටිකක් තියලා තිනවා. ඉතින් අපි අත දිගහැරලා ගැරපුවෙන් අල්ලා මේ මුද්‍ර පළංගෙදියක් ගන්න ඕන ගැලපුවේ දවටගෙන. එහෙම නැත්නම් අල කැලලා ගන්න ඕන නම් ගැරපුවේ දවටගෙන. ඒකට තැබිය යුතු කෝණයක් තියෙනවා, තිබිය යුතු යදිය යුතු බරක් තියෙනවා. හරියට ඒ කෝණේ බර යෙදුනොත් තමයි තේරෙනවා දැන් අලගෙඩියට ගැරපුව බැස්සා. ඊට පස්සේ ගන්නකොට ගෑරපොට් එක අලගෙඩි එනවා. මේකට අමෝරගෙන කියලා ගැහුවට වැඩි වෙන්නේ. ඒ නියම කෝණයට තිබ්බත් ඒ බර යෙදුවේ නැත්තම් කාගෙන යන්නේ. කාගෙන යන්න තුවා ගෑරපුව ගත්තට මොකක්ද එන්නේ නැහැ. ඒක නිසා මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්නේ මේ වචී සංඛාර දෙක වැඩ කරන්නේ හරියට අරමුණත් එක්ක දැඩි සම්බන්ධතාවයක්. මේකට අපි කියන්නේ කිඳා බැහිම කියලා. එහෙම නැත්නම් අරමුණට নিমগ্ন වෙනවා කියලා කියනවා. අන්නේ নিমග්න වීම සඳහා මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරලා ඒ යෝගාවචරය එනේන අරමුණේ නිකාම අතු පිට අත ගාලා එනව නෙවෙයි අරමුණ ඇතුළටම කිඳා බහලා බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට කීපයක් ලක්ෂණ පහළ වෙනවා නැත්නම් අද්දුටුව ප්‍රත්‍යක්ෂයි දැනගන්න පුළුවන් දැන් ශබ්ද තිබුණාට බාධා නැහැ වේදනාවක් තියෙනවා මට බාධාවක් නැහැ හිතවිලි තියෙනවා බාධාවක් නැහැ එනේන අරමුණ මට දැක්වෙන් කියලා දකින්න පුළුවන් මෙන්න මේකයි මේකේ ලක්ෂණ කියලා ඕනනම් තව කෙනෙකුට කියන්න පුළුවන්. ආන්න ඔය විදිහට මේ විතක්ක ਵਿਚාර දෙක යොදාගෙන මේ වචී සංකාර ගැන මම මේ කතා කරන්නේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ අරමුණේ கிඳා බැහිමේ යම් තැනකට එනකොට යම් ගුණාත්මක වෙනසක් වෙනකොට ඒ යෝගාවචරයට අර අරමුණේ හිත පව හිත මෙහි අරමුණට හිත නම් කරගන්න පුළුවන් කතිය අරමුණ ලේබල් කරන්න පුළුවන් ගතියට මොකද්ද බාධාවක් එන්න පටන් ගන්නවා. ඒක ආනාපාන සතියක් දාලා කිව්වොත් කියන්න තියෙන්නේ අපි ආනාපානේ නැවත නැවතත් එන විදිහට කටයුතු කරන යනකොට ආනාපානෙම හිත අතගාගෙන වගේ යනවනම් ඒක තැනකදී ආනාපානය ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුලදී දැක්ක වෙනස අඩු වෙන්න පටන් ගන්නවා සමාන වෙන්න පටන් ගන්නවා ආස්වාසේ ලකුණු ප්‍රස්වාසේ ලකුණු පොදු ලකුණු පහළ වෙනකොට ආනාපානෙට හිත තිබ්බට පිටපයින් ගතියක් එනවා ආයෙ සද්ද ඇහෙන්න පටන් ගන්නවා වේදනාව දැනෙන්න පටන් ගන්නවා හිතිවි එන්න පටන් ගන්නවා ආනාපානෙ නීරස වෙන ගතියක් එනවා ආනාපානෙ ඒකාකාරී වෙන ගතියක් එනවා ආනාපානෙට හිත වදින්න නැති ගතියක් එනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉස්සලා නිකන් කටුමැටි පිටියකට මැටි කැටයක් මැටි පිටියකින් දම්ලා ගහවගේ අල්ලපු හිත නැත්නම් කෝල්ල ගුලියකින් නමලා ගැහුවේ අල්ලපු හිත දැන් රබර් බෝලකින් ගලකට ගැහුවාගේ පොළාපයින් කතියකට එනවා. මෙන්න මෙතෙන්ද එනකොට මේ යෝගාවචරයා මේ විතක්කයේ පරිණාමය අරමුණට ගිඳා බැහිමේ පරිණාමය හිත ඇතුළට හැරෙන්න ගත්ත පරිණාමය දැනගත්තේ නැත්නම් එයාට වෙන්නේ මේ දැන් ඉස්සර වගේ නෙමෙයි මට දැන් ආනාපානෙ ඉන්නකොට සද්ද බාධා වැඩි හිතවිලි බාධා වැඩි වේදනා බාධා වැඩි ආනාපානෙ එපා වෙනවා මෙනේ කරන්න අල්ලන්නේ නැහැ මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා. ඉතින් තාමත් සූක්ෂමව සිද්ධ වෙන්නේ. ඒත් එක්කම යෝගාතේන ආශ්‍රද ප්‍රසද්ද දෙක වෙනසක් දැන් ඇත්තේ නෑ. ආශ්‍රද ප්‍රසද්දසි ඉන්නවා. මේක පට බේරලා තේරුම් ගත්තේ නැත්නම් ටික වේලාවක් යනකොට ආනාපානෙ නැති වුණා කියලා හිතේ චෝදනාවක් එනවා. මේ වෙන්නේ මේ රූපයන් පිළිබඳ රූප සංඥාව නැතිවීමක් එසක රූප නැතිවීමක් නෙවෙයි. මේ ආස්වාසය වෙනකොට දැනගැනීමේ සංඥාව එන්නේ එන්නේ එන්නේ අර ඇතුළට කිඳා බහින්න බහින්න වෙනස නැති වෙන්න පටන් ගන්නවා. අර වෙන විදිහට කියනවනම් මේ අරමුණේ වෙනස්කම් අරමුණේ සංඥා මේ නිමිති සියල්ලම තියෙන පිටපොත්තු. ඇතුළට යන්න යන්න යන්නද පිටපොත්තේ තියෙන පරිච්ඡේද ලකුණු වෙන්කොට දැනගැනීමේ ලකුණු නැතුව දෙකේම සම ලකුණු වලට එන්න පටන් ගන්නවා. සම වෙන්න පටන් ගන්නවා. සම වෙන්න පටන් ගන්න ගන්න ගන්න අරමුණ මෙනෙහි කර ගන්න බැරුව යනවා. අරමුණ තියනවද නැද්ද කියලා හොයා ගන්න බැරි තත්ත්වයකට එනවා. මෙන්න මෙතනදී මේ විතක්ක ਵਿਚාර දෙක ක්‍රමක්‍රමයෙන් ඉදිච්ච අඹ ගෙඩියක් ගහෙන් ගැලවිලා වැටෙනවා වගේ ඉදිච්ච ගෙහෙලියකින් පොත්ත ගැලවෙන්න පටන් ගන්නවා වගේ විතක්ක ਵਿਚාර දෙක යොදා ගන්න බැරි දැනකටපත් වෙනවා. අන්නේ தත්ත්වයටපත් වෙන වෙලාවේදී හොඳට අරමුණ තියෙනවා. හැබැයි යෝගාට වෙන්නේ ආනපනේ නොපෙනී ගියා වගේ, නොදැනී ගියා වගේ. පිට තියෙන ශබ්ද වේදනා හිතවිලි තියෙනවා. නමුත් යෝගාචර ඇදහිල්ලෙන් හිත වික්ෂිප්ත වෙන්න දෙන්නතෝ සද්ධාවෙන් දැන් මේ වෙලා තියෙන්නේ මෙතෙක් සේවයේ යොදවපු විතක්ක ਵਿਚාර දෙක දැන් පසට ගිහිල්ලා නමුත් සතිය තියෙනවා. සමාධිය තියෙනවා. මම සැක කරන්නේ නැතුව මම සද්ධාව කඩා ගන්න නැතුව මෙහෙමම හිටියොත් මට පුළුවන් වෙයිද සතියක් සමාධියක් ගන්න විතක්ක ਵਿਚාර දෙකෙන් තොර. මේ සතිය සමාධිය සඳහා ඇති කිරීමට ප්‍රධාන වශයෙන් සේවය යොදවපු විතක්ක ਵਿਚාර දෙක දැන් ඇති කරලා තියෙන தත්ත්වය කොච්චරද කියනවනම් ඒ දෙන්න සේවයට කැඳවන්නේ නැතුව සතිය සමාධිය ගන්න පුළුවන් ද කියන එක. ඉතින් මේක ටිකක් බැලුව බැලමට පේන්න තියෙන බොහොම තර්ක ගන්නවන වෙහෙස කරන තැනක් කියලා මේක සමත භාවනාවේදී බොහොම ලස්සනට පෙන්නනවා මේ කාමච්ඡන්දය නැති කිරීමට විතක්කේ පාවිච්චි කරලා සැකේ නැති කිරීමට ਵਿਚාරේ පාවිච්චි කරලා මේ විතක්ක ਵਿਚාර දෙක ජයගත්ත තැනදී අපි කියනවා ප්‍රථම ධානය කියලා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක නැති දෙවෙනි ධානයට යනකොට ඒ දේ ලබා ගැනීමට අත්‍යවශ්‍යම සේවයෙන් යොදපු විතක් ਵਿਚාර දෙක හැලිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයන தත්ත්වයට එනකොට ද්විතිය ධානය කියනවා. මේ මේක මෙහෙමම සම විදර්ශනා භාවනාදීත් වෙනවා. අන්නේ ඒතෙන්ද ගියාට පස්සේ යෝගාවචරය මේ ඇතිවෙච්ච தත්වය අරසා කරන විදිහට ශ්‍රද්ධාවන්තව ඇදහිලිෙන් යුතුවට යුතුව කටයුතු කළොත් ඒ යෝගාවචරයට හොඳට තේරෙනවා මෙහෙවීමකින් මෙනෙහි කිරීමකින් විතක්ක ਵਿਚාර නොයේ යෙදීමකින් තොරව අරමුණේ හිත පවත්වන්න පුළුවන්. ඒක ලෞකික ලෝකයේ උපමාවට ගත්තොත් වෛශිල පදින්න පුරුදු වෙන මිනිස්සයා ඉස්ලාම ඒකෙදී අත් දෙක හැන්ඩල් දෙක බොහොම තදින් අල්ලගෙන තමයි බයිසිකල් එක බැලන්ස් කරන්නේ. තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය කරනවා. කකුල බිම තියන්නේ. ඒතිෙදිත් යන්ත යන්තම් කොහොමද කරලා බයිසිකල් එක බැලන්ස් කරන්න යම් වේගයක් අවශ්‍යයි. යම් වේගයක් ආවට පස්සේ බයිසිකල් එක වැන්නුනට වැටෙන්නේ නැත්නම් එනවා. ඒක යෝගාවචරය ඉගෙන ගන්නේ අතපය තල්ල කඩාගෙන තමයි. කොහොමද ඊට පස්සේ බැලන්ස් කරගෙන යනවනම් යාට නොබෝ කලකින් පුළුවන් වෙයි තනියටක් අතහැරලා යන්න. එකාතකින් එතකොට යාට තේරෙයි අත් දෙකින් අල්ලනකොට මේ යකඩයටත් වැඩිය තද කරලා අත් දෙක හිර කරගෙන හිටියට තනියටින් බයිසිකලේ පදිනකොට අල්ලන අතත් අල්ලන්නේ බොහොම සුකනම්ය විදිහට දැඩි කරලා මිරිකන්නේ නැහැ. තවත් හොඳට පුහුණු කෙරුවොත් හිතා ගන්න බැරි වෙන්න බෑ අත් දෙකම අතරලා යන්න පුළුවන්. මේ බයිසිකලේ නගින වෙලාවේදී අත් දෙකත් මදි වෙලා තිබිච්ච දේ හොඳට පුරුදු වෙනකොට අත් දෙක අතහැරලා යනවා වගේ මේ දවසක යම් තැනක මේ විතක්ක ਵਿਚාර දෙක හැලිලා මෙනෙහි කිරීමකින් තොරව ආනාපානෙ නැති වුණත් නැත්නම් ආනාපානේ රූප නිමිත්ත එහෙම නැත්නම් අපි කියන මේ සංඥාව රූප සංඥාව නැතුණත් නොසැලී මෙතන ඉන්නවනම් ඒ යෝගාචර පළවෙනි වතාවට ජීවිතේ වචී සංකාර වලින්තර සම්මා වාචා කියන එක ලෝකෝත්තර පැත්තෙන් අත්දකිනවා. ඒ කියන්නේ මේ මාර්ගඵල ඥානයේකදී සම්මා සමාධියට තුරු දෙන සම්මා වාචාව යෝගාවචරයා භාවනාවේදී අත්දකින්න කොට කිසිම මෙනෙහි කිරීමකින් තොරව ස්වයන් සිද්ධව අරමුණේ හිත පිහිටනවා හැබැයි අරමුණේ සංඥා නැහැ වෙලාවට. අරමුණේ නිමිති නැහැ. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් ගෙවෙන වෙලාවේදී විශ්වාසයෙන් යුක්ත එක බලනින්න පුළුවන් නම් මෙතෙක් කරපු මෙනෙහි කිරීම අවශ්‍ය නැතුව මේ යන ගමන මේක බොහොමත්ම විප්ලවීයයි. මේක බොහොමත්ම රැඩිකල් වාදී. උඟෝ දෙනකොට මේක මේ මේ මේ වගේ පරිශදයක හොඳටම කියනවා. උඟෝ දෙනෙක් මෙතෙන් ඇවිල්ලා තිනවා හැම කෙනෙක්ම මේකට අනදර කරලා තිනවා, ගහලා තිනවා, හිරියර කරලා තිනවා. මේකට කවදාකවත් ශ්‍රද්ධාව ඇති කරලා නැහැ. දන්නේත් නැහැ. මේ කොතනද ඉන්නේ කියලා දන්නේත් නැහැ. කරන්නේම ඒ වෙනකොට ඇස් දෙක අරලා බලනවා, බඩත ගාලා බලනවා. පිම්බීම හැකිලිම තියනවාද ආනාපාන තියනවා නැත්නම් හයියෙන් හුස්ම අරගෙන බලනවා එහෙම නැත්නම් චෝදනා කරනවා කොහොමද මේ හිත රූප සංඥාවක් නැතුව ඒ හිත කියන්නේ රූපයක් නැතුව වගේ හිටින්නේ කොහොමද කියලා. එහෙම නැති වුණොත් මේ අවස්ථාව නින්දට වැටෙනවා. ඉතින් නිසා මේ පුංචි මාරසේනාවක් ඇවිල්ලා පුංචි මාරයාගේ ස්විච්ඡා සේනාවේ සෙබළු කීප දෙනෙක් ඇවිල්ලා සැකේ හරහා විශ්වාසය නැතිකම හරහා නින්ද හරහා බය හරහා, නීරසකම හරහා, අනතුරුදායක හැඟීම හරහා මට වැරදිලාදෝ කියන ප්‍රශ්නේ හරහා මේ ලස්සන ස්වර්ණමය අවස්ථාව යෝගාවචරය අන්දේකට පෑගිච්ච මණික් කැටයක් වගේ පයින් ගහලා විසිකරනවා. කවදා හරි මේක මේ වචී සංස්කාරයන්ගේ සංසිඳීමක් බව. සේවයට යොදවපු මේ දෙන්න සේවෙන් දැන් අයින් වෙලා හරියට සේවයක් ඉන්න වෙලාවට කරන්න ඕන කාරණාව කරනවා මගේ වචන වලින් මම කියන්නේ ඕටෝ පයිලට් එකෙන් දානවායි කියලා. යම් මට්ටමකට ප්ලේන් එක ආවට පස්සේ ඒ පයිලට් පුළුවන් ඕන සම්පූර්ණ මේ යන්ත්‍රයට බාර දීලා එයාට ඉන්න පුළුවන් හැබැයි සම්පූර්ණ අවදියෙන් ඉන්න. කම්පියුටර් වලින් හරියට බැලන්ස් කරනවා ස්ක්‍රීන් එකේ පෙන්නනවා දැන් යන පාර හරියද ඔක්කොම පෙන්නවා ආන්නේ වගේ ඉන්න පුළුවන් තැන මෙච්චර ඉක්මනට ගන්න පුළුවන්ද කියලා යෝගාවචර හිතන්නේ නැති තරම් ඉක්මන් නේද? නමුත් යෝගාචරයේ තියෙන ශ්‍රද්ධාව මතිකම නිසා යෝගාචරයා මේ ධර්මයේ තියෙන සජීවිකම දන්නේ නැති නිසා මේ එන එන අවස්ථාවල් වලට එක්කෝ හයියෙන් උස්ම ගන්න ගිහිල්ලා දැන් නිින්දට වැටිලා සැක උපදවලා නානා ක්‍රමයට මේකට අනුදර කරන හැබැයි එකක් කියන්න පුළුවන් ධර්ම දේශනා ආමාර කරන්න ඉස්සලා යෝගාචරය මොන විදියෙන් මේකට අනුදර කරා හිත නින්දට වට්ටා ගත්තත් හයියෙන් හුස්ම ගත්තත් සැක කරත් මොනවා කරත් ඊගාව දවසේ යන තියෙන අවස්ථාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. එහෙම වෙනව නම් කිසි කෙනෙකුට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව, වචී සංස්කාරයෙන් තොරව නමුත් අරමුණ පවත්වාගෙන යන්න පුළුවන් ගතියේදී කලකොල වෙන එක පෘථග්ජන ගතිය හැටි. මේ මුළු සංසාරෙම විතක්ක ਵਿਚාරත් එක්ක ගත කරපු මිනිසයාට ඒ දෙක නැති වුණාට පස්සේ පේන්නේ මහා පාළු ගතියක්. මේ එන්නේ තමයි බලාපොරොත්තු වෙනා වූ විමුක්තිය. තමයි බලාපොරොත්තු වෙනා වූ විවේකය. නමුත් යෝගාචර පේන්නේ ඒක පාළුකමක් වගේ. ඒ නිසා හයිය හොස්ම ගන්න. ඇද්ද ගැරලා හො බලනවා. එහෙම නැත්නම් මේ භාවනාව මට හරියන්නේ මගේ කර්මස්ථානේ ආනපාන නෙවෙයි කියලා ගිය දාලා ගන්න. එහෙම නැත්නම් ඒ ගුරුවරයා අමතක කරනවා. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානේ පැනලා යනවා. මේ নানা ප්‍රක්‍රම නිසා මේ සම්ම වාචාව යන වචනය කිරීමේ වචනය සඳහා යෙදවීමේ ක්‍රියා කැළම නැති තැන. බොරු කියනව නෙවෙයි වචනේම නැහැ. කේලම් කියනව නෙවෙයි වචනයේ යට මුල් පද්ධතියට ගලවලා දානවා. හිස්සත නැත්නම් පරිසවචන නැත්නම් ඒ සඳහා යන විචක්ක ਵਿਚාර දෙකක් නැත්නම්ට ආපු වෙලාවේදී මේක හරියට අඳුනාගත්තොත් මේ මෙතනයි මේක වෙන්නේ කියලා හඳුනාගත්තොත් ඒකේ යෝග ජීවිතේ විශාල සම්දිස්ථානයක් වඩපත් වෙනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා මේ தત્ත්වේ පවත්වාගෙන යන්න නම් රූප සංඥාවක විතරෝ මේ රූපේ පවත්වාගෙන යන්න නම් නැගිටතර පස්සේ තව කෙනෙක් එක්ක කතා කරන්න පටන් අරගත්තොත් මොකද උනේ කියලා කතා කරන්න පටන් අරගත්තොත් ගහ බැන ගත්තොත් බොරුවක් කියවුනොත් පරස වචන කියවුනොත් හිස් වචන කතා කරොත් ආය කල්පයකට ආය මේක ගන්න බෑ. මේ වෙලාවට කවුරු වෙලා කතා කළත් හරි වෙහෙසකට තේරෙන පටන් අර ගන්නවා මම යන්තම් මේ පාදගත්ත පිටපොට මේ කල්යාණ මිත්‍රකම හරහා මිත්‍ර ද්‍රෝහිත්වයක් සිද්ධ වෙනවා. මිත්‍ර ප්‍රතිරූපකත්වයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවට මේ මනුෂයාට ඕන කර තියෙන ආයතික සක්මන් කරලා ආයෙත් අරකම බුද්ධ විදින්න ඕන. ආයතික සක්මන් කරලා ආයෙත් අරකම බුද්ධ විදිනකොට තියෙනවා එතෙන් යන්න පුළුවන් ඒ යෑම සඳහා දෙවන්නේක් හිටියොත් බාදයිමයි. මොනම තාලෙන් හරි කවුරු හරි ටික කතා කරන්න ගියොත් අදහස් උමාර කරන්න ගියොත් බාධා වෙනවා. මේක නැවත නැවත තහවුරු කිරීම සඳහා කරන්න තියෙන්නේ මේ වචී පව ඉස්සරහට යනකොට අපිට ඒක සාකච්ඡා කරන්න වෙනවා මේ සම්මා වාචාව කියලා කියන්නේ හොඳ වචන කතා කිරීම නෙවෙයි වැරදි වචන කතා නොකර සිටීම. එහෙම නැත්නම් මේ ජීවිතේ කරගන්න තියෙන ලොක්කම පින්කම තමයි සිළු පාපෙන් වැළකී වැළකී සිටීම. ඒ නිසා කාට හරි ගණන් කරන්න පුළුවන් නම් එක පැයක් වාඩි වෙලා ඉන්නකොට එහෙම නොවි හිටීමේදී සිද්ධ වෙන වචන කතා කිරීමෙන් කොච්චර වෙන් වෙනවද කියලා අපි ඒම ඇති මුළු ජීවිතේම එක පැයක් කතා නොකර එක තැනක ඉන්න එක මුළු ජීවිතේටම ඇති නමුත් කලාතුරකින් තමයි යෝගාවචරයේ මේ පැයක් භාවනා කරපුවාම ආනිසංශයක් විදිහට මට මම කතා නොකර හිටියනේ කියන එකවත් කල්පනා කරන්න. ඒක සාමාන්‍යයෙන් කියනවා ගහක් ලොකුට වෙන ගහක් ඒක අවුරුද්දක් ඇතුළත තොන් 16ක් ඔක්සිජන් නිපදවනවා කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා වාතය පිරිසුදු කරනවායි කියලා මම දන්නේ කොහොම වෙන්නද කියලා ඒ ගහ නිකන් ඉඳලා ඒ වගේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒක පැයක් අදිස්ථාන පූර්වකව කතා කරන්නයි කියලා හොඳටම තේරෙනවා ඇඟ ඇතුලේ ශක්තිය ඉතුරු වෙන හැටි එකතු වෙන හැටි ඒ විතරක් නෙවෙයි හැම වචනයක්ම හැම වචනයක්ම විතක්ක ਵਿਚාර කන්දක ප්‍රතිඵලයක්. මිච්ඡා දිට්ඨි පොදියක ප්‍රතිඵලයක්. මිච්ඡා සංකල්ප පොදියක ප්‍රතිඵලයක්. හැබැයි මේක දේශනා ඉවර කරන්න ඉස්සලා මේක කියන්නත් ඕනේ. ඒ වගේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප සහිත කෙනෙක් කතා නොකර හිටියොත් ඔළුව නරක් වෙන්න තියෙන කෙටිම ක්‍රමය. ඒ මාතර හොඳම වැඩේ තමයි කතා කරන එක. එතකොට අර මානසික අසහන දුරු වෙනවා. නමුත් එයා භාවනා කරන තැනක තියන්න හොඳ නැහැ. මොකද භාවනා කරන එකත් හොඳ පිස්සුවක හැදෙන්නේ. පිස්සු හොඳ එක හැදෙන්නේ. ඉතින් භයානක දේ තමයි අන්නේම මොලේ නරක වෙච්ච කට්ටිය නිතරම භාවනා කරන්න පෙළඹෙනවා. භාවනා මධ්‍යස්ථාන වලට එන්න පෙළඹෙනවා. ඒක එදා ඉඳලම මේ ශාසනයේ තිබිච්ච දෙයක්. මොකද නිසිනින්ද කතා කරගෙන ඉන්න පුළුවන්. ඛණ්ඩ ටික හදලා ළඟට ගෙනත් දෙනවා. රාජකාරි මොනවාක්වත් ඇත්තෙත් නැහැ. දකින් දකින් කෙනා වඳිනවා හරි ෂෝක් කියනවා. වැඩිම එක්ක කට්ටියත් එක්ක කතා කරන්නේ නැත්නම් හිතත් එක්ක කතා කරනවා. ඉතින් ඒකෙල්ල කියනවා භාවනා කරලා පිස්සු වැදුනා කියලා. ඉතින් අපි ලොකු සංසෙන් ආවට පස්සේ කිව්වේ නම භාවනා කරලා පිස්සු වැදුනේ පිස්සු භාවනා කරන එකයි ප්‍රශ්නේ කියලා. ඒ නිසා මේ වගේ සමුහ භාවනා කරන වෙලාවදී මිච්ඡා වාචාව ගැන කතා කරනකොට ඒකේ තියෙන විශාල සමාජ විද්‍යාත්මක පැත්තක් තියෙනවා කැත්තෙන් පොල්ලෙන් ගහලා දඬුවම් කරලා පැත්තකට දානවා. සමාජ පැත්තේ පැත්තක් තියෙනවා නීති පද්ධතියක් හදලා කියන්නේ තමන්න මේක අවශ්‍ය නම් මෙන්න මේ මේ විදිහට විරමණ ටිකක් තියෙනවා. නොකල යුතු දේවල් ටිකක් තියෙනවා කරන්න. ඒ ප්‍රඥා පැත්තෙන් බලන්න ඕනේ යම් වෙලාවක මේ කතා කිරීමේ අවශ්‍යතාවය එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර පහළ වෙනකොට මෙන්න මේක විතක්කේ කෘත්‍ය මෙන්න මේක ਵਿਚාරේ කෘත්‍ය විතක්ක එනකොට මෙහෙමයි මෙහෙමයි අරමුණ වැටෙන්නේ විචාරය එනකොට මෙහෙමයි කියලා ඒ යාන්ත්‍රණය දැකගත්තොත් ඒ මනුස්සයා කවදාකවත් තමන්ගේ හිත නෙවෙයි ඉගෙන ගන්න මුළු මානව හිත. ඒක ඕනෙම කෙනෙකුට යොදවන්න පුළුවන්. ඕනෙම කාලයකට යොදවන්නත් පුළුවන්. මොකද අමාරුම දේ තමයි ඒ මතුවෙන මතුවෙන අවස්ථාවේදී ඒ මිච්ඡා වාචා කියන එකට යට අඩිය තියෙන මිච්ඡා විතක්ක මිත්‍යා ਵਿਚාර දෙක එනකොට ඒක හඳුනා ගන්න පුළුවන්. බුදුන් දැක නිවන් දැක්කා වගේ. දෙවියන් වහන්සේලා අහනවයි කියනවා දිබ්බසෝත ඥානය. දිබ්බසෝත ඥාණයෙන් දෙයියෝ අහන්නේ පිට වෙන වචන නෙවෙයි වචනේ ඇති වෙන්න ඉස්සලා ඇති වෙන විතක්ක විපහාරය තමයි තේරුම් ගන්න. මේ මනුස්සගේ වචනේ හැදීගෙන එන හැටිම පේන නිසා ඒ මනුස්සයාටත් ඉස්සරලා ඒ ඒ වචන පෙත පෙරහැර හැදීගෙන එන එක නා තේරුම් ගන්නත් ඉස්සලා ඒ දිබ්බසෝත ඥාණයේ තියෙන දෙවි කෙනෙක් දන්නවා මෙයා මෙන්න මෙතෙන්ඩයි යන්නේ කියලා. භාවනා කරන එක්කනට තේරෙන්න පටන් අර ගන්නවා මේක හිත මගේ චිත්ත પરම්පරාව යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ආන්නේ එතෙන් ගියාට පස්සේ හිතෙනවා අපේ හිත කොච්චර චපලද කොච්චර බලත්තද කොච්චර කුණට දාදින්නේ කොච්චර කාමගුණද කියලා නමුත් ඒක හරියට ඇති හැටියට දැක්කනම් ඒක තමන්ට තමන් විසින් කර හැකි උපරිම කරුණා බවටපත් වෙනවා. ඒ වගේම ශාසනයෙන් ගන්න තියෙන සේවාවක් වඩාත්පත් වෙනවා. ඒ නිසා මේ භාවනා කරනකොට මේ විචක්කේ නැත්නම් අරමුණ මෙනෙහි කිරීම නැත්නම් පැයක් භාවනා කරනකොට කතා කරනකොට සිටීම එසේ මෙසේ කුසලයක් විදිහට සලකන්න එපා මේක විශාල පාපයෙන් පැත්තකට වීම. ඒක ඒ කාය දුස්ත්‍යත්ව, වචී දුස්ත්‍යත්ව, මනෝ දුස්ත්‍යත්ව වශයෙන් තුන් කොටසකින් සිද්ධ වෙනවා. අපි මේ අද ඉදිරිපත් කරගත්ත මේ වචී දුස්ත්‍යත්වේ අපි මේ සර්වචනාංශ මේ චත් මහ චත්තාරිචක සූත්‍රයේ සඳහන් කරන විදිහට මේක තව දුරටත් විග්‍රහ කරලා හරියට මේ බිග් ගලවලා වෙන් කරලා පෙන්වන්න වගේ ඉස්සරහට මේ සූත්‍රය හරහාම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් අද දවසේ අපි යොදාගත්ත කාලය මෙතනින් સમાપ્ત වෙන්න නිසා මේ ඉදිරිපත් කරන ලද කරුණු තමයි මේ කරගෙන යන මෙතෙක් කරගෙන ගිය වැඩවලට තමන්ම තමන් අගයක් ආඩම්බරයක් ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට හේතු වාසනා වේවා. ඒකෙන් භාවනා කරන වෙලාවේදී ඒ තමන්ට අවශ්‍ය අරමුණට කිට්ටු කරගෙන ඒ අරමුණේ යම් විපරිණාම සිද්ධ වෙද්දී විතක්කේ යම් විපරිණාම සිද්ධ වෙද්දී හිතේ යම් විපරිණාම සිද්ධ වෙද්දී ඒ හරහා මේ සම්මා වැඩ පිළිවෙල මොකද්ද මිච්ඡා වැඩ පිළිවෙල මොකද්ද කියලා Tamanටම දෙවැන්නේගේ සහයෝගයෙන් තොරව ලබා ගැනීමට අඩු ගන්න සුත්තුමේ වශයෙන් හෝ මේක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා